ඉතින් ඒ හැමදාම අපි ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගෙන තිනවා. අදත් අපිට මේ ධර්ම දේශනා බෑයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ආය යනු අද මේ දේශනා මාලාවේ දෙවැනි ධර්ම දේශනා බාටයි මේපත් වෙන්නේ. ඉතින් අපි ඊයේ එකඟ වෙච්ච පරිදි මේ දේශනා මාලාව සඳහා සංයුත්ත නිකායේ සඳහන් වෙන සුසීම සූත්‍රයයි ඉදිරිපත් කරගත්තේ කන්ද සංයුත්තේ යටතේ මේක සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් <coughs> කවුරුත් වගේ ඊයේ ඉඳලා සම්බන්ධ වෙච්ච නිසා මම හිතනවා එච්චර දුරට නිදාන කතා නැත්නම් පසුබිම නැවත නැවත මතක් කරගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. කෙසේ නමුත් මේ භාවනාවකදී අපි මම දැන් මෙතන කියලා මේ වර්තමාන මොහොතේ ඇති සංසිද්ධිය අවබෝධ කර ගැනීමට යථාභූත ඥානය කියලා කියනවනම් ඇති හැටිය දැකීම කියලා කියනවනම් එළඹ සිටි සීය කියලා කියනවනම් එහෙම නැත්නම් මේ මොහොත දැකීම කියලා කියනවා නම් ඒ බව තේරුම් අරගන්න භාවනා ජීවිතේ කොච්චර කාලයක් අපිට හිත සිද්ධි කරන්න වෙයිද? එහෙම නැත්නම් හිත වශී කරන්න වෙයිද? කියන එකේ කියලා කර කරන්න. හැම වෙලාවෙදීම භාවනා ප්‍රතිඵල බලන්න හදන කට්ටිය නැත්නම් භාවනාව මනුමකට කිරුමකට ලක් කරන්න හදන හැම වෙලාවෙදීම කරන්න හදන්නේ ඒ ප්‍රතිඵලයේ හේවීමක් වශයෙන් මේ චිත්තක්ෂණය පන්නලා මේ තන පන්නලා තමන්ව පන්නලා එක්ක අතීත අනාගත වශයෙන් බලනවා. එතෙන් පරපුද්ගල වශයෙන් බලනවා. එතෙන් වෙන තැන් වශයෙන් බලනවා. එහෙම බැලීම ආශ්චර්ය අභූත ධර්ම වශයෙන් එහෙම නැත්නම් ඉවවා 이르දි ඥාන වශයෙන් 이르දිවිත වශයෙන් සලකාගෙන කටයුතු කරන්නා වූ බෞද්ධයන්ට එහෙම නැත්නම් බෞද්ධාගම තුල පවා භාවනා කරන්නන් තුල පවා මෙන්න මේ වගේ ක්ෂණය පන්නගත්ත වෙලාවල් තියෙන නිසා වෙන්නත් මේ සුසීම සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේ විශේෂයක් කරලා එදා ධර්ම සංගායනාව ඉදිරිපත් කරන්න ඇත්තේ. ඒකදී සුසීමත් මිනිසින් ලෝකයේ සරුවචන් වහන්සේ සරුවච ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් දක්වන ඒ ගරුකාර භාවයේ සම්මානනීය පූජනීය මානිත පූර්ත తত্ত্বය කල්පනා කරන්නෙම ඒ මිත්‍යා දෘෂ්ටිකව එහෙම නැත්නම් අපි කියනවනම් මේ පරිබ්‍රාජකයෝ ඒ අතන්න මේ දිබ්බ චක්කු ඥානේ තියෙනවා කියලා වෙන තැන් බලන්න තියෙනවා කියලා මේ මොහොත මෙතන දැකීම නෙවෙයි. දිබ්බ සෝත ඥානේ කියලා කියන්නේ වෙන තැන් වෙන දේවල් අතන අහන්න තියෙන එක. එහෙම නැත්නම් 이르දිවිද ඥානේ කියලා කියන්නේ මෙතන තමන් ඉඳලා අතනම අවල පෙන්වන්න පුළුවන් ගතිය. මෙන්න මේ විදිහට මේ ක්ෂණ සම්පත්තිය බන්නලා කරන හැම වැඩක්ම මිනිස්සු කොයිතරම් සලකනවද ඒ අනුව කෙනෙක් හිතනවා නම් මේ මමවත් බුදු වෙන්න ඕනයි කියලා. එහෙම නැත්නම් මමත් බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න ඕනයි කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ බුදු වීම සඳහා නැත්නම් බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන්ට ලැබෙන ලාභ සත්කාර ළඟා සඳහා මෙන්න මේ විකාර ටිකයි හේතු වෙන්නේ කියලා. ඒක නිසායි සරුවචනාංශ ඉදිරියටපත් වෙලා මම යම් තයක් සඳහා භ්‍රමචර්ය විසුවදේ වතන ලද භ්‍රමචර්ය <clears throat> නිම කළා බර බිම තැබුවා කරන ලද කටයුත්ත කළා කියනකොට සුසීම හිතන්නේ gediya පිටින්ම එයාලා දිබ්බ චක්කු දිබ්බ සෝත දිවිද එහෙම නැත්නම් අරූප ධානය මේ සේරම දැන් තියෙනවා ඊට පස්සේ මෙයාට 이르දි ප්‍රාත්‍යාරය පාන්න පුළුවන් ඊට පස්සේ මිනිස්සු ඒ අත්තන්ට මේ ලාභ සත්කාර සම්මාන සිලෝක හදනවායි කියලා ඒ බුදුහාමුදුරු හම්බෙලා නෙවෙයි ආනන්දහාමුදුරු හම්බෙලා නෙවෙයි රහස ගන්න හදන්නේ අර අඤ්‍ය භාවය ප්‍රකාශ කරපු ස්වාමීන් වහන්සේලා හම්බ වෙන. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා කියනවා මට ලැබිය යුතු දේ නම් ලැබිලා තියෙනවා. මම මේ Brahmacharya රැකීමේ නමුත් ඔබතුමා ඔය කියන මොකක්වත් නැහැ කියලා. අර දිබ්බ සෝතත් නැහැ, දිබ්බ චක්කුත් නැහැ, පරචිත්ත විඥානයත් නැහැ. ඉර්ධිවිදත් නැහැ, පුබ්බේ නිවාසානුස්සතියත් නැහැ. ඒකට මේ ගොඩට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ සුසීම විපිලිසර වෙනවා. විපිලිසර වෙලා කියනවා කොහොමද ස්වාමීන් වහන්සේ මම මේ දෙක ගලපගන්නේ? මම හිතුවේ ලාභ සත්කාර ලබනද එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුව පිළිබඳව රට්ටු හිතාන ඉන්න තාලෙට බුදුහාමුදුරන්ගේ මේ රැස්වීද නිසා 18 රියන් නිසා එහෙම නැත්නම් මේ දක්වන මේ මායා ඇස්බැඳුන් නිසායි බුදුහාමරගේ බුදුගුණ තියෙන්නේ කියලා. ඒ වගේම ශ්‍රාවකයන්ගේ ශ්‍රාවක ගුණ තියෙන්නේ කියලා. ඒ වගේම රට්ටු සලකන්නේ කියලා. ඇත්තටම රට්ටු සලකන්න කරනම් ඔකට තමයි. ඒක පිළිබඳව නම් හොදලා කියන දෙයක් නෑ රට්ටු සලකන්නේ රට්ටු තියා විපස්සනා භාවනා කරන යෝගාවචරය සලකන්නේ ඕකටම තමයි. ඒ කියන්නේ දොස් කියන දෙයක් නෑ නමුත් මතක තියාගන්න ඕනේ. ඕවා සලකන තාකල් මම දැන් මෙතන නෑ චිත්තක්ෂණයේ හිත නැහැ. කනෝ වේමා උපච්චකා කියලා කියන අනේ මගෙන් චිත්තක්ෂණේ නොගිලිහෙවා නිතරම ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ විකාර නිසා එහෙම නැත්නම් මේ ඔළුවට අපි දාලා තියාගෙන වට්ටගෙන තියෙන මේ මිච්ඡා දිට්ඨි නිසා අනේ ක්ෂණය නොක්මාවා කොනේ ක්ෂණය නොඉක්මෙන්ද නම් අපි කල්පනා කරන්න ඕනේ මෙවුවා බුද්ධ ආදී උතුමන් වහන්සේ ළඟ නැහැ කියන එක නෙවෙයි ප්‍රශ්නේ එහෙම නැත්නම් චේතෝ විමුක්තිය ලැබුව නැත්නම් ලබන්න බෑ කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මොකද ඒක නෙවෙයි හරය කියන්නේ. ඒක නෙවෙයි අපි හොයන්න ඕන කරලා තියෙන්නේ. ඒ චේතෝ විමුක්ති වේවා පඤ්ඤා විමුක්ති වේවා ඒ නිවනට අවශ්‍ය කරන මූලිකාංගවල ඔය මොකක්වත්ම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේක හරියට හැම ගහලා තටු ගලවලා ගත්තා වගේ දෙයක් වෙලා තියෙන නිසා බුද්ධ ආගම් කාර්යවත් කැමති නැති ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ නිසා සරුවචන් වහන්සේ විපිලිසර භාවයටපත් වෙච්ච සුසීමට කතා කරලා කියනවා පුබ්බේවකෝ සුසීම ධම්මට්ඨිච ඥානං පච්චා නිබ්බාන නිබ්බාන සුසීම ඉස්සල්ලාම නිවනට යන්න ඉස්සලා යාට ධම්මට්ඨිච ඥානෙ පහළ වෙන්න ඕනේ මේ ඔක්කොම ආලවට්ටම් බව මේ ඔක්කොම සෝබන බව මේ ඔක්කොම ලීලාවල් බව මේ ඔක්කොම මායාවල් බව තේරුම් අරගත්ත දවසේ තමයි යාට කැමැතිනම් චේතු විමුක්ති පඤ්ඤා විමුක්ති ලබන්න පුළුවන් වෙන නිවන ලබන්න වෙන නිසා මෙයාට මේ හරහා යන්න වෙනවා. ඉතින් ඒක සුසීමට තවත් දිරව ගන්න බෑ. ඒ නිසා කියනවා මට ඔබ වහන්සේ කෙටියෙන් කියන එක මට තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ කියලා. ඒක නම් තේරෙනවා. තේරෙන්නේ නැහැ කියන එක නම් හොඳට තේරෙනවා හරුවත් යනාතරත් තේරෙනවා සුසීමත් කියන්නේ ඇත්තටමයි සූත්‍රය කියනකොට අපටත් තේරෙනවා සුසීමට විතරක් නෙවෙයි අපටවත් තේරෙන්නේ නැහැ කියලා. නමුත් ඊට පස්සේ තමයි සරුවත් යනාංශේ ඒ සුසීමට ඇති වෙච්ච ඒ විපිලිසර භාවය සාධාරණ වූ විපිලිසර භාවය නැති කිරීම සඳහා යාට ඇඟට ලේ උනන්න මූණ ටිකක් පණෙන්න ප්‍රශ්න අහනවා තංකින් මඤ්ඤති සුසීම සුසීම මොකද හිතන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා මේ රූපස්කන්ධය කියලා ඔබ දන්න දේ නිට්ටියද අනිත්‍යද කියලා ඊට පස්සේ කියනවා අනිච්ඡම් බන්තේ ඉතින් ඒ රූප තමයි අර ඉද්දිවැද්දි වශයෙන් හොයන්නේ දිබ්බ චක්කු වශයෙන් බලන්නේ රූප තමයි. නමුත් ඒ බලන රූපය අනිත්‍යයි කියලා මූලික පිළිගැනීමක් තියෙනවා. නමුත් ඒව අනුන්ගේ දේ බලන්න පුළුවන් නම් අම්මා. ඒක බොහොම ලොකු දෙයක් මේ Taman ළඟ තියෙන රූප බලන වෙනුවට අනුන්ගේ රූප බලනවා කියන. ඕක තමයි ක්ෂණය පන්නනවා කියන්නේ. එතකොට පුත්‍රයන් ආංශව අහනවා යම්පන අනිච්චං තන් දුක්ඛං වා සුඛං වාදී. යමක් ඒ විදිහට අනිච්චය කියලා ඔබ පිළිගත්තා නම් ඒ රූප ධර්ම සැප පිණිස පිටිහිතාවිද දුක පිණිස පිහිටාවිද. එතකොට සුචිම කියනවා දුක්ඛම්බන්ති. යමක් ඒ විදිහට පෙරලෙන සුළු නම් ඉස්පාසුවක් දෙන්නේ නැතුව සැලෙන, පෙළෙන, තවන සංඛර විපරිණාම වෙන තත්ත්වයක් තියෙනවනම් ඒකේ ස්පාසුවක් නැහැ සපක් නැහැ. ඒකේ මේ ස්පාසු තියෙනවා සැප තියෙනවා කියලා හිතනකොට තමයි නැත්තම් නිට්ටයයි කියලා හිතනකොට තමයි සුඛයක පිළිබඳ ඡායාවක් මායාවක් හිතට එන්නේ. ඒක අනිත්‍ය භාවයේ දකිනකොට එක ස්පායක චිත්තක්ෂණයක් ඉසු බුලන්ට දෙන්නේ නැතුව මේක තවන බව, පෙළන බව, සංකර බව, විපරිණාම බව දැක්කනම් ඒක දුක්ඛ තමයි. කවදාකවත් ඒක නෑ. සපක් විදිහට තන. යම්පන අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුකතං සමනුපස්සිතුං ඒ තම මේ සෝහමස්මි ඒ සෝමි අත්තාටි මෙන්න මේ විදිහට සුසීම මේ රූප ධර්මය විපරිණාමයේ පිණිස පෙරලෙන තත්ත්වයටපත් වෙනවා නම් ඒ පෙරලන බව නිසාම දුකටපත් වෙනවා නම් එහෙව් දෙයක් මේක මමය මේක මගේ මේක මගේ ආත්මයයි කියලා ගන්න ගන්න හිතන එක සෞඛ්‍ය සම්පන්නද කියලා. ගැළපෙනවද කියලා. නොහෙතම් බන්ති. නෑ ස්වාමීන් වහන්සේ කියලා. ඒ සුචිම උත්තර දෙනවා. ඔය ටික තමයි අපි ඊයේ සාකච්ඡා කරේ. ඒ බුදුරජාණන් වහන්සේ නගපු පළවෙනි ප්‍රශ්නාවලිය වලල්ල. ඉතින් ඒකෙදී ඒ රූපය මේ විදියට මේ සුසීම කියන්නේ කට කහනවටද නැත්නම් මේ චින්තාමේ ඥානෙද නැත්නම් සූතමේ ඥානෙද ඇත්තටම ප්‍රත්‍යක්ෂෙන්ද කියන එක මේකේ හරියට කියන්න අමාරුයි. ඒ මොකද සූතමේ ඥාණයෙන් බැලුවා සමහරලාට රූප කියන්නේ නිට්ටයයි කියලා හිතන්න පුළුවන්. ඒ මොකද ඒවා තියෙනවා ඒවට හැඩයක් ආකාරයක් වර්ණ සටහන තියෙනවා. ඊට පස්සේ මිනිස්සු 199.99% මේ රූප ධර්ම එකතු කරලා වස්තු එකතු කරලා ආමිෂ එකතු කරලා සැප විඳින්න නේ දඟලන්නේ. ඒ නිසා සුතමේ වශයෙන් ගත්තත් මේ රූප සැප පිණිස පිහිටනවා කියන එක තමයි ආර්ථික විශේෂඥයෝ අපිට උගන්වන්නේ, දේශපාලනඥයෝ අපිට උගන්වන්නේ, සමාජ විද්‍යාඥයෝ මෙච්චර කෑ ගහන්නේ මේ දුප්පත් මිනිස්සෙන්ට අවශ්‍ය දේ දෙන්නයි. ඒගොල්ලෝ හිතනවා ඒව දුන්නාම සැප හිටී කියලා. මොකද අඩියෙන් බලනකොට පේනවා මෙවැනි දෙයක් ලං කෙරුවයි කියලා කවදාකවත් ඒක නිට්‍ය වූ yaadena සැපකට හේතු වෙන්නේ නැහැ. ඉතින් එහෙව් දෙයක් බුදුහාමතුරු අහනවා මේක ආත්මයි කියලා මමය කියාගෙන මගේ කියන්න වටිනවද? දන්නවනම් මේකේ තියෙන පෙරලෙන සුළු බව සහ දුක් දනවන ගතිය දන්නවනම් ගැළපෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඕනේ මාර්ථික විද්‍යාඥයෙක්ගෙන් අහන්න බලන්න ඔය පාර දිගේ ගියොත් ආර්ථිකයේ විද්‍යාවට මොකද වෙන්නේ කියලා. දේශපාලනඥයින් අහන්න බලන්න ওই දෙක පිළිගන්නවා නම් මොකද්ද දේශපාලනය කියන්නේ කියලා. ඒකෙන් සමාජ විද්‍යාඥයින් අහන්න බලන්න ওই ටික නම් සත්වය අපි මේ මොකද්ද දෙන්න හදන්නේ මිනිසුන්ට කියලා. සමාජ වශයෙන් මේ සුබ සාධනය කරන්න හදනවයි කියලා. ඒ වුණාට අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චර වෙලාව අපේ වටින කාලය මේ ආර්ථික දේශපාලන සමාජික දේවල් වලට යොදවනවා. ඉතින් එතකොට මේ සුසීමට කරපු බුදුජාන විශ්ේ දීපු අභ්‍යාසය තමයි අපිට ගන්න වෙන්නේ. නමුත් මම ඊයේ වෙලා ගත්තේ මේ විදිහට මේ සුතමේ වශයෙන් මේක සැපයි කියන්න පුළුවන් දුකයි කියන්න පුළුවන් නිට්ටයයි කියන්න පුළුවන් අනිත්‍යයි කියන්න පුළුවන් ආත්මය වශයෙන් අරගන්න පිරිසකුත් ඉන්නවා. මේ භෞතික විද්‍යා භෞතික වාදීන් කියලා කියන්නේ. ඒ කට්ටිය මේ ආරූපේම තමයි ආත්මය කරගෙන තියෙන්නේ. මේ මිනිස්සු ආධ්‍යාත්මයක් ගැන කල්පනා කරන්නේ කාපල්ල බිපල්ල ජොලි කරපල්ල කියන සම්ප්‍රදාය තමයි ගත කරන්නේ. නැත්තම් නැවගිරුණත් බෑන්චු. එච්චා ඉන්නකන් සැප විඳින්න ඕන. එහෙමත් ලෝකයක් තියෙනවා. අපි දන්න මේ සකල සිරින් පිළි ශ්‍රී ලංකාවෙත් තියෙන. ලෝක හැමතැනමත් තියෙනවා. ඉතින් මේ භාවනා කරන්න ආපු අපි එහෙම නැත්නම් මේ සුසීම සූත්‍රයේ ඉස්සරහින් තියාන බණහන අපි කොහොමද මේ රූපයේ තියෙන නිට්ටය අනිත්‍ය භාව නැත්නම් මේ රූපයේ තියෙන හති කොන දුක් දෙන ගතිය එහෙම නැත්නම් මේ රූපය හරපද්ධතියක් සාරයක් කරාල්ලන දෙයක් බමේ කියා ගන්න දෙයක් නොවන බව තේරුම් ගන්න කියන එක අපි ආනාපාන සතියට සම්බන්ධ කරලා ඊ අපි තේරුම් ගන්න උත්සාහ කළා. ඉතින් අද ඇත්ත වශයෙන්ම මම හිතාගෙන හිටියේ හිතාගෙන ඉන්නේ මේ වේදනාව පිළිබඳව කතා කරන්නයි. නමුත් ඊයේ කතාවේ විශේෂම ආධුනික පැත්තෙන් බලනකොට යම් යම් කොටස් තව ටිකක් සාකච්ඡා කරන එක මේ නාම ධර්ම වලට යන්න ඉස්සලා අවශ්‍ය වෙන නිසා මම කැමැතියි ඊයේ නතර කරපු තැන ඉඳලා අද ඉස්සරහට යන්න. ඒ සඳහා ඒ දේශනා අවසාන හරියදී මම මතක් කරමින් හිටියේ යම් කිසි කෙනෙක් මේ රූප ධර්මයක් නැත්නම් රූප කර්මස්ථානයක් නැත්නම් කායගත සතියක් එහෙම නැත්නම් ආනාපාන සතියක් නැත්නම් බිම්බි මෑකිලිමක් ඉදිරිපත් කරගත්තයි කියමු අපි ඒකට එකඟ වුණා. එකඟ වෙලා අපි මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන වායු පොට්ටබ ධාතු ඉදිරින් තියාගෙන එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම කියන රූප සංසිද්ධි ඉස්සරහින් තියාන මේ තුලින් අපි මේ රූප රූප ලෝකේ නැත්නම් නාම රූප දෙකේ රූප අවබෝධ කරගන්න උත්සාහ කරනවා කියන එකයි අපි ගත්ත පදනම. අන්න එහෙම කරගෙන යනකොට ඉස්සලාම අපට සිද්ධ වෙනවා ඒ රූපයේ නැත්නම් ආස්වාස රූපයේ ප්‍රස්වාස රූපයේ හොඳටම ගොරෝසු රාලු වැටහෙන තැනින් පටන් ගන්නවා. මොකද අපේ හිත ඒ වෙලාවේදී සතිය නැති නිසා සතියට අහු වෙන්නේ හොඳට ගොරෝසු වෙච්ච, කක්කල බත්තරපත් වෙච්ච, චංචල චත්තරපත් වෙච්ච, ඝන බහල වෙච්ච ආස්වාසි. ඒ නිසා අපි පටන් අර ගන්නකොට මේ ඉන්නේ සක්මණෙන් ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් සෑහෙන ගොරෝසු උස්මක් යන වෙලාව. ඒ නිසා එහෙන් වාඩි වුණාට පස්සේ අපි ඉක්මනට කය පිළිබඳව වේදනාති සංසිඳු ආගනේ සද්ද නැත්නකට පුළුවන් ගේ තරම් ගිහලා වාඩි වෙලා හිතවිලි අභිගමනය කරන්න තු හිතියොත් අර අතනින් මෙතනින් මතුවෙන සමහර කට්ටියට පේන ආස්වාදේ විතරයි මතුවෙන්නේ කියලා සමහර ප්‍රස්වාසයේ විතරයි මතුවෙන්නේ ඒ මොකද අපේ හිතට අහුවෙන්නේ නැහැ ඒ ගොරෝසු දේවල් ඇරසියුම් දේවල් නිසා ඒත් ඇති ආස්වාසිය පමණක් අහුවෙන ප්‍රස්වාසිය වැටෙන්න ප්‍රශ්නයක් ප්‍රස්වාසිය වැටෙන ආස්වාසිය අහුවෙන්න ප්‍රශ්නයක් ඊට පස්සේ අල්ලගෙන ගිහලා අහුවෙන ආශ්වාසය ආශ්වාසය පාස දැක ගන්න. දැක ගන්න. ඒ කියන්නේ දිගින් දිගට මූණට මූණ දාලා දැක ගන්න. ප්‍රශ්වාසය පාස දැක ගන්න පුළුවන් තත්ත්වයටපත් කරන්න පුළුවන් නම් එතකොට ඒ කියන්නේ යෝගාචර සෑහෙන දුරට කය කීකරු කරගෙන මේ මතයක් වශයෙන් මේ ආනාපාන ඉදිරියෙන් තබා ගැනීම ලොකු දක්ෂකමක් සූරකමක් කියලා පිළි අරගෙන තියෙනවා. පිළිගත්තට හරියන්නේ නැහැ. ඒක දැන් සාර්ථක වෙගෙන එනවා. ආන්න එහෙම වෙලා ආශ්වාස ප්‍රශ්වාස දෙක ඉදිරිපත් වුණාට පස්සේ ඒ ਸਰුවචන් වහන්සේ මේ ආස්වාස් ප්‍රසවාසයේ කියන වායු පොට්ටව ධාතුවේ තියෙන පෙරලෙන බව විපරිණාමයේ පෙන්නඳ නිතිපතා දැම්මට මීගාටින ආස්වාසයත් පේනවා ඊගාටින ආස්වාසයත් පේනවා ඊගාටින ආස්වාසයත් පේනවා කියන විශ්වාසය ඇති වෙනකම් කණ්ණාඩියක් මූණ ඉස්සරහ තියාන තමන්ගේ මූණ පේන්න හරියට කෙහෙල්ලෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා වගේ ආස්වාස් ප්‍රස්වාසයේ ටිකෙන් කොයි එක හරි කමන දෙකම තියෙනවා වඩා හොඳයි. මතු වුණාට පට පතන් අල්ලගත්තට පස්සේ ਸਰවචනාංශේ මතක් කරනවා ඒක ඇත්තටම අනියමාර්ථයෙන් සඳහන් කරන්නේ මේ පේන්නේ මේ අහුවෙන්නේ ගොරෝසු වෙච්ච ආස්වාසි. ගොරෝසු වෙච්ච ප්‍රස්වාසි. ඒක නිසා ඊගාවට එන ආස්වාසයේදී පමානෝවි අන්‍ය විහිිත නොවි එන්නකොටම බලන්න තරම් අපි එලඹ සිටි 100ක් ආවොත් අප්‍රමාදී ගතියක් ආවොත් ඒ යොදන ප්‍රයත්නයට සාපේක්ෂව මතුවෙන ආස්වාසය සහ මතුවෙන ප්‍රස්වාසය දැක ගන්න උත්සාහ කරන්නයි කියන්නේ මෙන්න මේ විදිහට කරන්න හදනකොට ඒ යෝගාවචරය දැනගන්නවා මේ මතුවෙච්ච ආස්වාස ප්‍රස්වාස දෙයනාච බවලයි වෝ නෙවෙයි. එහෙම නැත්නම් ස්වාත්මවාදීන් ජීවාත්මෙන් ලැබුණත් නෙවෙයි. තුනීවට තිබිලා ගොරෝසු වෙච්ච එකයි උනේ. ඒ නිසා ඒ තුනීවට එන තන තුනීවට එන හැටි තුනීවට එනකොට පමා නොවි අන්‍යවිත නොවි හරියටම ඇහක් පිට ඇහක් තියාගෙන චීන කන්නඩියක් දාලා බලාගෙන ඉන්නා වගේ බලාගෙන හිටියොත් ඒ කරන ප්‍රයත්නයේ ඒකලසට සාපේක්ෂව ඒ යෝගාවචරයට ලාමක තුනී සියුම් ආශ්වාස ප්‍රශ්වාස ඇවිල්ලා ඒක ගොරෝසු වෙන ස්වරූපයේ කියන විපරිණාමය. බෙරලිය. එහෙම නැත්නම් පරිණාමය. එහෙම නැත්නම් මේකේ තියෙන රූපාන්තරණය දක්වන්න පුළුවන්. මේක හැබැයි හුඟක් අමාරුයි. ඒ කියන්නේ ආශ්වාසය එන්නකොටම දැකලා ඒක ගොරෝසු තැන දක්වාම බලාගෙන යනවා කියන එක අමාරුයි. නමුත් මේ කරන ප්‍රයත්නය නිසා ඒ කියන්නේ මේ සියුම් දේ දැක ගැනීමට හිත එකලස් කරන නිසා යෝගාවචරයට අමතර ලාභයක් හම්බ වෙනවා. ඒ මොකද එක තැනම හිත කලබල කරගන්න නැතුව ආස්වාද ප්‍රසවාසය දිහා බලනකොට ස්වභාවයෙන්ම ආස්වාද ප්‍රසවාස සංසිඳන තැනකට යනවා. ඒක මේ බුදු ආමරගේ බලයක් නෙවෙයි. ඇවිදින මනුස්සයාට වැඩිය ඉඳගෙන ඉන්න මනුස්සයාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. හුස්ම ගන්න ප්‍රමාණය අඩුයි. එතකොට ඒ සියුම් වෙනකොට අර වාගේ ප්‍රයත්නයකින් හට ගන්නා තන දැක ගන්නා සුළු අප්‍රමාදීව බලනින් එක්කනට මේ හුස්ම සියුම් වෙන්න සියුම් වෙන්න වැඩි කලකොල වෙනවට වැඩිය අන්දවන්ත වෙනවට වැඩිය ආ දැන් නම් මට මේක හොඳ නිවි හැනෙයිද බලන්න පුළුවන් කියලා හුස්ම සියුම් වුණාට සැක පහල නොකර අන්‍ය විහිත නොවි ඒකට යොදන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි දීර්ඝ හුස්ම කෙටි හුස්ම වාටපත් කරමින් බලනකොට ඇත්තටම කියනවනම් භෞතික විද්‍යාඥයෙක් කියාවි පේනකොටම දකින්න ගොරෝසු හුස්ම තමයි මුලැමැදාක බලන්න ලීසි කියලා. නමුත් ਸਰවඥාන්සේ මුලැමැදාක බලන්න කියන්නේ සංසිඳිච්ච හුස්ම. දීර්ඝ හුස්ම කෙටි හුස්ම වාටපත් උනාට පස්සේ ශබ්බ කාය පරිසංවේදී අසසි සාමීති සික්කති කියනවා හුස්ම ආස්වාද ප්‍රසවාස මුළුලේ සියල්ල දැක ගන්නදී මේ සියල්ල දැක ගන්නවයි කියලා කියන්නේ නුපුහුණු මනසට ප්‍රමා වෙච්ච මනසට අසති මනසට යම් ප්‍රමාණයකට අවධානය යොමු කරොත් පේන්නේ කොන්ද පිට කොන්ද ගොරෝසු ඝන බාල ආස්වාසේ පස්වාසේ පමණයි. නමුත් හොඳ සතිමත් අප්‍රමාදී හිතකට ඒකේ සියුම් භාවය දැක ගන්න පුළුවන්. අන්නේ සියුම් භාවයට හිත කීකරු කරගත්තට පස්සේ යාන්තමටපත් වෙන ආස්වාසේ දැකලා ඒක දිගේම හිත ආස්වාසත් එක්ක පෙරලිලා මැද දැකලා අග දක්වාම යන්න පුළුවන් තැනට આવොත් අපි සංසිද්ධියක තියෙන ඉපාදටිටි භංග කියලා පසු කාලීන හදාගත්ත උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කිය. ඒ කියන්නේ ගොරෝසු මැද විතරක් දැක්කොත් ඒකේ පෙරලිය දකින්න අපිට සංසන්දනාත්මකව සිද්ධි වැටක් නැහැ. ජවනිකා වැටක් නැහැ. මුලපටන් ගොරෝසු තැන දක්වා යන්න පටන් අරගත්තොත් ත්‍ිටිය කියලා අපි ගත්තට ත්‍ිටියේ තියෙන අඤ්‍යතාවයක් බව තේරෙනවා. ත්‍ිටිය කියන්නේ නිත්‍ය සංඥාවෙන් කරන කතාව. ත්‍ිටිය කියන්නේ ස්ථාවරයි කියන එක. ත්‍ිටියක් මේකේ නෑ තියෙන්නේ අඤ්‍ය තත්ත්වයක්. අපි මේ හුස්මක් තියෙනවා කියලා ගත්තට ඒකේ තියෙන පෙරලියක්. ආන්නේ පෙරලිය දැක ගන්න නම් ලාතන ඉඳලා ගොරෝසු තැන දක්වා ඇති වෙන මේ විපරිණාමය. ඒකට එල්ල වෙන්න ඕනේ හිත. ඊගාවට ඔන්න ඒක ගිහිල්ලවල ඒක නැති වෙලා ගියා. ඊගාවට එන ප්‍රස්වාසයේදී පමා වුණොත් අපි දකින්න ගොරෝසුදී ඒක නිසා අප්‍රමාදීව ඊගාවට එන හුස්මට එළඹ වාසය කරනවා. එහෙම නැත්නම් ඒකට කියනවා ලෑස්තිලා යනවා කියලා. සූදානම් ශරීරයෙන් ඉන්නවා. ආන්නේ විදිහට එනේන හුස්මේ එනේන ආස්වාසේ එනේන ප්‍රස්වාසේ මුල බලන්න ගියොත් ඒ යෝගාවචරයට තියෙනවා මේ හුස්ම රැල්ලේ තියෙන මේ වායෝ පොට්ටබ්බ ධාතුව හෝ ඒ වායෝ පොට්ටබ්බ ධාතුව පදනම් කරගත්ත උණුසුම් ගති, වැකිරෙන ගති, චංචල ගති. ඒක හොඳට බලනකොට පේනවා ඒක කොච්චර පතුරු ගහලා බලුවත්, කොච්චර විසිතුරු කරලා බලුවත්, කොච්චර විස්තර සහිත බලුවත් මේ හුස්ම ඇතුලේ මදයක්වත් සාරයක්වත් මමේ කියා ගන්න දෙයක්වත් ආත්ම ශක්තියක් ආත්මකතියක්වත් සක්කාය දිට්ඨිය කියලා ගන්න මොකක්වත් නැහැ නිකන් එහෙනම් මේ ෆෑන් එකකින් ගන්න හුස්මෙත් තියෙන්නේ හුලඟෙත් තියෙන්නේ පාය. ඔය කියන ආත්මකතිය. දැන් මේක හුදු භෞතික විද්‍යාව විතරයි කියන්නේ මේ හුස්ම රැල්ල කොච්චර විහිතුරු කළා බැලුවත් ඒකේ එහෙම හරයක් මැදක් සාරයක් නැහැ. එතකොට හිතනවා එහෙනම් සාරේ මුල නොපිනිච්ච එකේ තියෙනවායි කියලා ඒ නැත්තම් කියනවා මේ නිර්මිත සත්තු ලෝකේ තියෙනවා ඒකේ සාරයක් නැහැ කියවට කියන්න පුළුවන් නිර්මාණය කරපු මූලික නිර්මාණවාදී ਸਰබලතර දෙයන්නාචකමයි සාරය තියෙන්නේ කියලා මේ සත්වය ඇති කරපු මූල හේතුවේ සාරය තියෙනවා කියන එකයි ඒ සස්සත දිට්ඨි කියන කට්ටිය කතා කරන්නේ. එනිසා බුදුරජාණන් කියනවා එහෙනම් සා මුලට යන්නේ කියලා. හුස්ම ඇති වෙන මුලට යන්නේ. මුලට ගිහිලා සියුම් සියුම් හුස්ම මතුවෙන සියුම් භාවයේ දකින්න දකින්න දකින්න පේනවා ඒකෙත් වායෝ ධාතුව සියුම් භාවයේ ඉඳලා ගොරෝසු භාවයට එනවා මිස අතරමහා ධාතුන් සියුම් භාවයෙන් ඉඳලා ගොරෝසු භාවයට එනවා මිස එතනත් ගණ්ඩ සාරයක් නැහැ. එතනත් මේ මූල මෞංකාරයක් වශයෙන් පරමාත්මයක් වශයෙන් ජීවාත්ම විතරක් නෙවෙයි පරමාත්ම වශයෙන් ගන්න දෙකුත් නැහැ. මෙන්න මේ ටික දැකීම පමණක්ම බුදුරජාණන් වහන්සේ කියනවා ධම්මටිචි ඥානයි කියලා. දැන් මේ අපි කතා කරන්නේ හුස්මත් එක්ක සම්බන්ධ කරගෙන හුස්ම නොපොහුණු මනසෙන් දකින්නේ සතිමත් උනත් සමාධිමත් උනත් ගොරෝසු තැන. අන්නේ ගොරෝසු බව දැකපුවාම අපිට ඒ ගොරෝසු දෙහි හතරමා ධාතුන්නට වෙන දෙයක් නැති බව තේරෙනවා. සැකයක් එනවා මේක පටන් ගන්න තැන හරයක් තිබුණාද කියලා. ඒක අල්ලන්න තමයි හට ගන්න තැන බලන්නේ. මෙන්න මේකට නිදර්ශනයක් වශයෙන් කීනෝට් කී හැකි ඔය ගුරුත්වාකර්ෂණය පිළිබඳ හොයාගත්ත විද්‍යා පොත්පත්වල දක්වන සර් අයිසෙක් නිව්ටන් කියන විද්‍යාඥයා ඒ ඇති කරගත්ත ගුරුත්වාකර්ෂණ නියමය භෞතික විද්‍යාවේ වැදගත්ම පිම්මක් වුණා. මේ පිම්ම සොයා ගැනීම නිසා මේ ලෝකය ඥානවන්ත නිර්මාණයක් කියන එක පොඩ්ඩක් අභියෝග කරා. මේ නිර්මාණය අපිට හසුරවන්න පුළුවන් දැන්. ගුරුත්වාකර්ෂණ නීති ඉගෙන ගත්තට පස්සේ අවකාශයේ සරලව ගමන් කරන දෙයකට සමතයක් හැප්පිච්චාම අරකේ පතේ වෙනස් වෙනවා හැප්පීමේ වේගයට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා මෙයා නියාම තුනක් හදාගත්තා. අන්නේ නියාම තුනෙන් පේනවා මේකෙදී දෙයයන් ආංශයේ බලාධිකාරයෙන් මෙපිට ඉඳගෙන අපිටම පුළුවන් යන්ත්‍රයක් හදලා ඕන තැනට යන්න. ඉතින් මේකෙදී කතෝලික පල්ලිය සෑහෙන්න හෙල්ලුම් කෑවා. එහෙනම් දෙයියන්ගේ සර්ව බලධාරීත්වයට මිනිස්සු ඇඟිලි ගැහුවාද කියලා. එතකොට තාමත් අයිසෙක් නිව්ටන් කියන විද්‍යාඥයා දේව භක්තිකයි. එයා උත්තර දුන්නේ කොහොමද? මේ දෙවියන් විසින් නිර්මාණය කරන ලද්ද අපිට හසුරවන්න පුළුවන් වුණාට මූලික නිර්මාණ දෙවියන් වහන්සේගේ අධිකාරිය මම පිළිගන්නවා. දැන් විහිළුවට කියන්නේ මොකද්ද? අද ඉන්න හැම විද්‍යාඥයෙක්ම සඳුදා උදේ ඉඳලා සිකුරාදා හැන්දෑ වෙනකන් විද්‍යාඥයෙක්. සිකුරාදා හැන්දෑ ඉඳලා සඳා උදේ වෙනකන් ආයේ දේව භක්තික. එදාට පල්ලි යනවා ගිහිල්ලා දෙයයන් අතර හයියෙන් යාතිකා කරලා ලැබ් එකට ආවට පස්සේ විද්‍යාව බොරු කරනවා. මෙන්න මේ විකාරේ 140ක් අදත් විද්‍යාත්මක කරනවා. ඒගොල්ලෝ තාම දේව භක්තිකයි. ඒගොල්ලෝ කියන දෙවියන් නිෂ්පාදනය කරපු දේ නැත්තම් හුස්ම ඇවිල්ලා ගොරෝසු වුණාට පස්සේ අපිට හසුරවන්න පුළුවන් වුණාට මුල මූල නිර්මාපකය. එහෙම නැත්තම් මූල හේතුව අසීමිතයි, ਸਰබලධාරී, ස්වෛරී අත තියන්න බෑ කියලා. බුදුසසුනාච කියනවා ඔබ ගොරෝසු පිටකොන්ද බලලා ඒකේ හරපද්ධතියක් නැහැ කියන එක එහෙම නැත්නම් ඒක හතර මහා ධාතුන් විතරයි කියන එක දැකලා මේක පටන් ගන්න තැනට ඔය ඔය සැකේට ඔය අයිසෙක් නිව්ටන් තුමාට ඇතිවෙච්ච සැකේ නැතිකරන්න මුලට යන්න කියන එක තමයි ඔය සෙල්ලම තමයි පසුගිය අවුරුදු 40 සිද්ධ වුණේ ඒක ගිහිල්ල වල ඔතන පය හැප්පිච්ච විද්‍යාඥයන්ට තමයි අපි පෞද්ගලික සතවර්ෂයේ දක්ෂම විද්‍යාඥයා විදියට අයින්ස්ටයින්ට ටැග් දුන්නේ අයින්ස්ටයින් කරපු දේ මොකද්ද ඒ දේ ඒ කියන්නේ මේ ගුරුත්වාකර්ෂණයට හේතු වෙන්නේ ද්‍රව්‍ය බවට පත් වුණාට පස්සේ. මේ ද්‍රව්‍ය කඩාන කඩාන කඩාන කඩාන යනකොට එක තැනකදී ද්‍රව්‍ය ශක්ති බවට පත් වෙනවා. ශක්තිය වලින් ද්‍රව්‍යයට හැදෙනවා ද්‍රව්‍යයෙන් ශක්තිය වලට යනවා. ශක්තිය කියන එක ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. ශක්තියට හැඩයකුත් නැහැ. ශක්තියට බරකුත් නැහැ. ඒව තරංග අතංගමන් කරන තරංගාකාරයෙන් ද්‍රව්‍ය බවට පත් වුණාට පස්සේ ඒව ගමන් කරන්න වෙන ක්‍රමයකට. ඒව සල්රේකීව ගමන් කරනවා. මෙතෙන්ද කියලා බය හැප්පුණාට පස්සේ මේ අයින්ස්ටයින් තුමා ප්‍රකාශ කරා මට දැන් සකයි දෙයන්නාසි කියන මිනිසයා සූදු කෙලිනෙක් කෙනෙක්ද නැත්නම් නියම නිච්ච නිර්මාපකයෙක්ද කියලා. ඊටට බලනකොට ඒ දේව නිර්මාණ වාදයේ පටන් ගත්ත සෑම ආගමකටම බරපතල අභියෝගයක් එන්න පටන් අරගත්ත මේ දිව්‍යන් වාසේ නිෂ්පාදනය කරපු දේ භෞතික විද්‍යාව විතරනේ ඒකේ මුලට හොයන්න ගියත් මුලත් ගාන්ධාර පද්ධතියක් නැහැ. මුලත් ඇතුළතක් නැහැ. සාහරයක් නැහැ. නඩත්තු කළ හැක්කක් නැහැ. අධිකාරී ශක්තියක් නැහැ. පාලන ශක්තියක් නැහැ. නේවාසිකෙක් නැහැ. එනිසා අද අපි ඉන්නේ මේ ඒ අයිසෙක් මෙයාගේ අයින්ස්ටයින්ගේ මතය ගෝක ඉස්සරහට ගිහිල්ලා අද පැහැදිලිවම භෞතික විද්‍යාඥයා දන්නවා තාම හැබැයි ඉස්කෝලේ ලු ගන්නන්නේ නැහැ. මේවා ඉගෙනුවොත් තියෙන භෞතික විද්‍යාවට ওই සම්මාන ඔක්කොම අයින් කරන්න ඔය දැනට ප්‍රශ්න පත්‍ර වල චීනෙම සහ උත්තර දීපුවා සේරම විද්‍යා ශාස්ත්‍රේ බොරු කරලා ඉවරයි. නමුත් අර පචේ තාම ඉස්කෝලේ පන්ති කාමරවල උගන්වන. මොකද ඒක උගන්වුවාට පස්සේ උපාධි දෙන්න පුළුවන්, අම්බුදාකම් දෙන්න පුළුවන්, මේ මොනවද මේ Nobel prizes දෙන්න පුළුවන් ගොඩක් සෙල්ලම්. හැබැයි ඔය දෙන්නේ දෙන දේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව බුදුහාමුදුරුවෝ කියන නෛර්යානික පැත්ත නැති වුණාට මේක බොරුව බව නම් ඉහළ පෙළේ විද්‍යාඥයෝ දාන. මොකද අයින්ස්ටයින් තුමා ඇති කරපු පාරදිගේ ඉදිරියට ගිහිල්ලා දැන් ඒ දෙකොල්ල හිර වෙලා ඉන්නවා. භෞතික විද්‍යාව කියන එක ශක්තිය වල ඉඳලා ද්‍රව්‍ය පාටපත් වීම සහ ද්‍රව්‍ය වල ඉඳලා ශක්ති පාටපත් වීම ඕන වෙලාවක වෙන්න පුළුවන් ඒක කිසිම පූර්ව නිගමනකින් තොරව සිදුවෙන අහම්බයක් ඒක තමයි E mc2 කියලා E සමානයි mc වර්ගය කියන සමීකරණේ ලෝක ප්‍රසිද්ධ සමීකරණේ අයින්ස්ටයින් තුමා ඉදිරිපත් කළේ. එතෙන් ඊට පස්සේ පේනවා මුලක් නැහැ. මුලක් හරයක් නැහැ කියලා. දැන් මේ පච්චේ පරිග්ගා ඥානෙ ධම්ම ටිටි ඥානෙ කියන වැදගත්කම තමයි ඇති වෙච්ච ගොරෝසු හුස්ම බලලා ඒකේ තියෙන පටවියාපෝ තේජෝ කියලා දැක්කට මදි. නැත්නම් පටවියාපෝ තේජෝ වලින් පිට යමක් නැහැ කියලා දැක්කටමදී ඒක හටගන්න තැනට යනකම්ම ගිහිලා එතනත් යම් කිසි සැකයක් තියෙනවනම් ඒ සැකේ දුරුවන් කිරීම සිදු වෙන වෙලාවට තමයි ධම්මටිචිය කියන්නේ ධර්මය ධර්මයේ යටටට්ටු ධර්මයේ යට තියෙන පදනම ඨිටි අල්ලන තැන. ඉතින් ඒක මේ ශාස්ත්‍රවාදයට විරුද්ධව අපේ තේරවාදයට අටුවාව සඳහන් කරන කියන්නේ ආනාපානයේ මැද ඒ කියන්නේ පටන් ගන්න ආධුනිකයා දකින්න ආනාපානෙ මැද දැකලා හොඳට ඒක 11 ආකාරය දැකලා සාංශුද්ධ වුණාට පස්සේ යාට සෑහෙන සැකයක් දුරු කර ගන්න පුළුවන් මේකේ නම් ආත්මයක් නැහැ. මේකේ මේ මමෙක් නැහැ. ඒක බුදු භෞතික විද්‍යාව කියලා. නමුත් ඒක කිව්වට එතනින් නැති වෙන ආත්මෙට කියනවා ජීවාත්මය කියලා. නමුත් පරමාත්මයක් පිළිබඳව මූලම උන්කාරයක් පිළිබඳව සැකේ තාම තියෙන්න පුළුවන් නිසා මේ රූප පද්ධතිය මේ සංසිද්ධියේ මුලට හිත දාලා ආස්වාසේ පටන් ගන්න තැන ඉඳලම හැකිතාක් මුලට යන්නේ කියලා කියනවා. ගිහිලා බලනකොට එතන හරයක්, එතන සාරයක්, එතන අධිකාරී ශක්තියක්, එතන නියවාසිකේ, එතන විධායක බලයක් තියෙනවා කියලා. ඒක තන්නේ කරමු විද්‍යාවක් විතරයි. නැත්තම් හුදු ධාතු පමණයි කියලා දැනගත් දවසේ ඒ බලන ආස්වාස ප්‍රස්වාසයේ මුල බැලුවත් මැද බැලුවත් අග බැලුවත් එහි සාරපද්ධතියක් හාරමණ්ඩයක් සාරමණ්ඩයක් නැති බව තේරුම් ගත්ත දවසේ ඒ යෝගාවචරයට තමන්ගෙම මිනුම් දාන්න නැත්නම් තමන්ගෙම ක්‍රමසහ විදි හම්බ වෙන්න පටන් අර ගන්නවා මේ ඉඳගෙන දෙක වහගෙන සතිය මුදුන්පත් කරගෙන අප්‍රමාදීව මුල බලලා මේ ඇති කරගත්ත ආස්වාස ප්‍රස්වාසයේ නම් අඩිය නැති මල්ලක් වගේ පදනමක් නැහැ. මේකට මොනවද දැම්මත් වැඩේ. එහෙමනම් ගමන් කරනකොට තියෙන ආස්වාද ප්‍රසවාසයේ මේිට වෙනස් ආත්මයක් තියෙන්න ඉඩ තියෙනවා. නැත්නම් රූප බලමින් කරනකොට ආස්වාද ප්‍රසවාසයේදී ඒකෙදී මමෙක්ම වෙන්නේ කොහොමද? රූප බලමින් ශබ්දහමින් ගත රස බලමින් කරනකොට කොහොමද නැවේ. එහෙම නැත්නම් අපි වේගයෙන් වෙන වැඩක් කරනකොට මේ තුල මමෙක් එන්නේ කොහොමද කියලා බලනද ඒ යෝගාවචරයට ගොඩාක් වැඩ තියෙනවා. මේ ධම්මටිච්ච ඥානෙ පහල කරගෙන ආස්වාසේ බැලුවත් ආස්වාසේ මුල බැලුවා. ප්‍රස්වාසේ බැලුවත් ප්‍රස්වාසේ මුල බැලුවත් නැත්නම් සංසිද්ධිය හේතුවත් සමගම දැක්කා. එතනදී පොඩි සුද්ධියක් වෙනවා. විනිවිද දැකීමක් කරන්න පුළුවන්. නමුත් හාත්පස මේ අඳුරු වලාව දුරුකරන්නේ තැහෙන වැඩ කොටසක් කරන්න. අපේ පරණ ඉතිහාස කතාවක තියෙනවා ඔය අනුරාධපුර යුගයේදී ඔය මේ මින්නේරි වැව ඉස්මත්තේ දානයක් සූදානම් කර තිනු රජ කෙනෙක්. නමුත් අපි දන්න හොඳටම දායකයෝ දායකයෝ කියන්නේ ගියෝ දානේ සූදානම් කරන්න ගියාම 12ට තමයි හොඳම රස කෑලි ගේන්නේ. එතකොට 12 වෙලා පැනලා. රුත්තලෙන් පූජා කරනකොට දාන්නට වෙලා ගිහිල්ලා භාවනා මේ භාවනා කරන හැමතුර නැගිටලා යනවා. ඉතින් මෙතනදිත් ඒ සෙල්ලම් වෙලා තිනවා හොඳටම වහින දවසක් අන්ධකාරේ මධ්‍යහන්නේ වෙනකොටයි දානියක්. ඉතින් ඒකට ඔක්කොමලා පිපිලිසර වුණා. දායකයෙක් හිටතරක් උනාට කරන දෙයක් නෑ විකාල භෝජනට අහු වෙන නිසා නතර කරා. එතකොට එතන හිටිය රහතන් වහන්සේ නමක් උන්වහන්සේ කෙටුවේ ඉර්ධියකින් වැලි කැටයක් අරගෙන විද්ද උඩට විතර පස්සේ මේ බලාකුළු සේරම කපාන කියලා දැක්කා ඉර තාම මුදුනට ඇවිල්ලා නෑ කිය. දැන් එතකන් තිබුණේ තන්නේ කර හේවණල්ල නැත්තම් අන්ධකාරය මන්දාර. එතකොට කාට සතුටක් ඇති වුණා අර තනි වැලි කැටේ ඝනවලාකුල කපාගෙන ගිහිලා ඇතිවෙච්ච පුංචි ආලෝක කදම්බේ නිසා ඉර මුදුන්පත් වෙලා නැහැ කියලා ඒ නිසා උන්වහන්සේ ඇති කරපු ඒ සිද්ධිය නිසා සියලු දෙනාම මුදුන් ඉඳ ඉස්සලා තිබුණු විනාඩි සල්පේ තුල තම තමන්ට අවශ්‍ය ආහාර ටික අරන් තියෙනවා. අනේ මිනිහිරු වැව නිසා තමයි ඔකට මිනිහිරි වැව කිව්වයි කියලා කියන්නේ. නමුත් මම මේ නිදර්ශනය ගත්තේ එක පුංචි වැලි කැටයකින් ඒ වලාකුළ කපාන ගිහිල්ලා හිර දැකලා හිරු කදම්බයක් විකුණනට පස්සේ ඒ කදම්බේ ඍජු නෑ ඇදයි නම් තාම ඉර මුතුන් වෙලා නෑ. දැන් මේ කපාගෙන ගිය ගතිය මුළු වලාකුළු සියල්ලම ඉවත් කරලා ඉර සම්පූර්ණ ඇද්දකින් බලන්න අපි කොච්චර වැඩ කරන්නේ. පුංචි ඉලක්ක හදලා කීයගේ ඉත තියෙන මෙතනයි. ඔච්චර ඔප්පු කරන්න බෑ. ඔප්පු කරන්න සම්පූර්ණ පොළොව අහසවල වහලා තියෙන බලාකුළු සේරම අයින් කරන්න ඕන. හොඳ පිරිසිදු දක්වන්න. අනිත් වගේ ධම්ම ටිචි ඥානේ හරියට අර හිලකින් ගහලා ගලකින් ගහලා හිලක් හදලා ඒකෙන් ආලෝක කදම්බයක් කරගෙන ඉර නැගලා නැහැ කියලා පෙන්නනවා වගේ. ධම්ම ටිචි ඥානදී යාන්තම පළවෙනි වතාවට පෙන්ලා දෙනවා මේකේ මැද ගත්තත් කුරෝසු ආශාසය ගත්තත් මුල ගත්තත් මේකේ හතරමහා ධාතුන් හැර නැත්නම් හතර මහා ධාතුන් සහ අවකාශ ධාතුව හැර රූප ධර්ම හැර මේක වෙන අద్භූත බලයක් ආත්මයක් මෞංකාරයේ අධිකාරී ශක්තියක් නේවාසිකේ ඇත්තේ නැහැ. නමුත් මෙතනදී කොස්සක් ඉතුරු වෙන නිසා තමයි කියන්නේ ආස්වාසේ මතුවෙන මුලට යන කම්ම බලන්නේ කියලා. ඒක සඳහා බුදුරජාණන් වහන්සේ කියන එතෙන්ට යන කම්ම යෝගාවචරයාගේ සමත අනුග්‍රහිතේ සහ විපස්සනා අනුග්‍රහිතේ අනිවාර්යම චේතනාපූර්වකව ක්‍රියාත්මක විය යුතුයයි. ඉන් ඉස්සල්ල භාවනා නතර කළොත් යා කිසි හැබෑ වෙනසකට ලක් වෙන්නේ. ඒ නිසා ධම්මටිචි ඥානෙට යනකම් යෝගාචරය තල්ලු කරන්න වෙනවා. මේ ගමනේ ඉස්සරහට තල්ලු කරන්න වෙනවා, ප්‍රයෝග කරන්න වෙනවා, ප්‍රයත්න කරන්න වෙනවා, ක්‍රමසහ විදි හොයන්න වෙනවා, ඉස්සරහට තල්ලු කරන්න. හැබැයි එතෙන්දිත් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ තියෙන විශිෂ්ටත්වයක් මේ ලෝකේ කවදාකවත් හුස්ම දැක්කට පස්සේ හුස්ම කියන වායෝ ධාතුවේ වායෝ පොට්ටබදක් දැක්කට පස්සේ මේකේ සැකදුරු කිරීම සඳහා මේ මුලට යා යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සලා කිසිම කෙනෙක් කවදාකවත් හිතමු නෑ කියලා. ඒගොල්ලෝ සමහරව ඔප්පු කරලා පෙන්නවා ඇති වෙච්ච හුස්ම අරගෙන මේකේ හතර මහා ධාතුන් නෑ. ඒ නිසා මුළු ලෝකෙම කිසිම හේතුවක් නැහැ සියල්ල භෞතිකවාදී. ඒ නිසා කෙරුවට හොඳක් නැහැ, නරකක් නැහැ, මවෙක් නැහැ, පියක් නැහැ, හරි නැහැ, වැරදි නැහැ. සම්පූර්ණ භෞතිකවාදයකට කට්ටිය ගියා. කට්ටිය කිව්ව නෑ නෑ ඔය හුස්ම බැලුවට ඒකේ නැතුණාට හුස්ම ඇති වෙන තැන දෙයයන් ආසී. සර්වඥාන්සේ මේ භෞතිකවාදී අගය කරෙත් නෑ. පව් නෑ, පිං නෑ, කර්ම නෑ කිව්වෙත් නෑ. උන්වහන්සේ අර හට ගන්න තැන දෙවි කෙනෙක් ඉන්නවයි කිව්වෙත් නෑ. ඔන්න දෙක මැදින් යන ගමනට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. අන්න එක මධ්‍යයේ සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා. ඒකදී සර්වඥාන්සි කියනවා හුස්ම ඉස්සලා කී කර කරගන්න. එනේන හුස්මක් මට දැන් දකින්න පුළුවන් කියන තරමට විශ්වාසය ඇති කරගෙන එන හුස්මේ මතු වෙලා පෙන්වන්න හදනකොට ප්‍රමණක් පතුරු ගහලා විශ්ිතු කරලා බලලා මදි ඒ මතු වෙන්න ඉස්සලා යගේ ස්වභාවය ඊට ඉස්සලා ස්වභාවය දිගින් දිගට බලාන යන්නේ කියලා හරියට කියනවනම් ප්‍රසූත වෙච්ච දරුවා දීය දුන්නා කියලා කිව්වොත් ඒකනේ දැන් අම්මලා බොරු කියන්නේ එහෙමනේ තාත්තලාට පොඩි උන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙත් කට්ටිය කියලා තිබුණා දීය දු. බුදුහාමුදුරුවෝ කියනවා ඒ මේ මොකද්ද බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නයි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ඕකටද බ්‍රහ්ම මුඛය කියන්නේ කියලා වල ස්ත්‍රී ලිංගෙ පෙන්නනවා. උන්වහන්සේ අභියෝග කරා කෙලින්ම ඕක බ්‍රහ්ම මුඛය වෙන්න බෑ. මොකද ওই ඉතිසලා මේ ඉන්නවා. ළමයාගේ ඊට ඉස්සෙල්ලා අවස්ථාවක් තියෙනවා. ඕක වැහිලා තිබුණාට ප්‍රසූත අවස්ථාව ඕක වුණාට දරුවා ඉන්නවා. ඒකට කපන්න. ඒකට විච්ඡේදනය අවශ්‍යයි. විභජ්‍යවාදී අවශ්‍යයි. නමුත් මලකුණක බැලුවොත් ඒ දරුවා එතනින් නෙවෙයි උපදින්නේ. ඊට ඉස්සෙල්ලා අවස්ථාවේ. හොයන හොයන හොයන පිටිපස්සට යන්න ගියාම පේනවා මේ උහුදු භෞතික ක්‍රියාවලියක් විතරයි. ඔගේ කිසිම මම කාර්කමක් නැහැ. තියෙනවා නම් අර ප්‍රසූතියෙන් එහාට දැකපු නැති කෙනෙක්ගේ තමයි. අන්නේගේ මේ මුලට අදින ගතිය අපේ හැම තැනම වසංගලා තියෙනවා. මේ සමාජ සිද්ධියක දරුවෙක් ප්‍රසූත කරනවත් පෙන්වන්නේ නැහැ. තිබිරිගේක වැඩි හිටියන පමණයි පෙන්වන්නේ. ඒක නිකන් කුණු හරපයක් කරගෙන. ඒ වගේම වෙස් ඇඳලා නටනවා පෙන්වනවා වෙස් බඳිනවා පෙන්වන්නේ. ඒක ඒක බොහොම හාස්කම් තියෙන එකක් වස්වදින එකක් කියලා වෙස් නටනවා අඳිනවා පෙන්වන්නේ. ඒ වුණාට මේ කතා කියනවා හැංගි හැංගි වෙස් බැන්දත් උඹලා නටන්නේ කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේතර හැංගි හැංගි වෙස් බඳින එක පෙන්වන්න තමයි ධම්මටිච ඥානය කියලා කියන්නේ. ඒක සඳහා අපිට මේ එකම දේ නැවත නැවත දහස්වර එන්න හදා ගන්න ඕනේ. ආස්වාසේ එන එන ආස්වාසේ දකින්න හදනකොට තමයි ඊගාව ආස්වාසේදී මේ දැකපු පොඩ්ඩක් ඉස්සර වෙලා ඊට පස්සේ ඊගාව ආස්වාසේ ඊටත් පොඩ්ඩක් ඉස්සර වෙලා අන්නේ මුලට අදින වැඩ පිළිවෙල තමයි යෝනිසුමනස් කාර්යයෙන් සිද්ධ වෙන්නේ මම මේ කියාගෙන ඉන්නේ මෙන්න මේකට කවම කවදාකවත් කෙනෙකුට ස්වයම්භූව ඥානෙ පහළ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සපත කර. අනිවාර්යයෙන්ම පරතෝഘോഷය අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ කියන බණ අහන්න ඕනේ කෙනෙකුට මේ ජීවාත්මය යම් කිසි විදිහට කඩාගත්තත් මේ પરමාර්ථ සම්බන්ධ කරගෙන කියන සස්වතවාදයේ කඩන්න නම් දෙයක් හටගන්න හැටි දකින්න හටගන්න හැටි දකින්න බෑ දේ නැවත නැවතත් පහළ වෙන්නේ. චක්‍රාකාරයෙන් ගැරෙන්න ඕනේ. කැරගෙන කැරගෙන කැරගෙන යනකොට ඒ හට ගන්නා තැනට බැලීමට කියනවා අප්‍රමාදේ කියලා. හට ගත්තට පස්සේ බලන එකට කියනවා ප්‍රමාදේ කියලා. ඒක තේරෙනවානේ අපි පමාව වෙච්ච නිසයි ගොරෝසු වෙලා දකින. අප්‍රමාද වෙනවනම් සියුම් තත්ත්වය දකින්න. ආන විජින මුලට ඇදගෙන යන්න ගත්තාම ඕනම කෙනෙකුට අවිවාදයෙන් පිළිගන්නවා මේ සෙල්ලම නම් අපි සංසාරෙ මේක ඉස්සලා කරලා නැහැ කියලා. අපි කරලා තියෙන්නේ දැකපු දේ අනුව දුවගෙන යන්නේ. මේකට බුදුරජාණන් වහන්සේ කියන්නේ බලු දර්ශනය කියලා. මුල බලන එකට උන්වහන්සේ කියන්නේ සිංහාවලෝකනය කියලා සිංහ දර්ශනය කියලා. උපමාවට බුදුහාමුදුරුවෝ කියනවා බල්ලෙකුට ගලක් ගැව්වොත් බල්ලා ගල පිටිපස්සේ ගිහිල්ලා හපහප එලෝ එලෝ යනවා. බල ගල හපන දත් ලේනකම් හපන. සිංහෙකුට ගලක් ගැව්වොත් ඌ එමීට බලනවා ගල ආපු තැන කොහෙන්ද කියලා. ඒකනේ ඒකයි ඉවර කරන්නේ. සිංහව ගල හපන්න යන්නේ. අද මේ ලෝකේ ඉන්නා තාක් ලෞකික දැනුමින් වැඩ කරන සෑම දෙනාම බලු දර්ශනය තමයි බලන්නේ. වෙච්ච දේ ආවට පස්සේ බුදු අම්බෝ කෑගහන. පෙට්‍රල් ගන්න ගියාට පස්සේ මැරෙන්න කෑගහන. දවස් දෙකක් ගියාට පස්සේ මොකක්වත් මතක නැහැ. අලුත් පෙට්‍රල් ගන්න සැට් වෙලා යනවා. බෝම්බයක් තිබ්බ ගමන් අම්මා එදාට හරි කලබල. දවස් දෙකකට පස්සේ ගානක් නැහැ. මේ කොහෙන්ද එන්නේ මොකද වෙන්නේ කියලා බලන්න ගානක් නැහැ. දෙවෙනි දවසේ එනකොට ඔය සාමාන්‍ය කියනවා බල්ලෝ මේ සමහර වෙලාවල් වලට සම්මන්ත්‍රණ පාත්‍රලා කියනවා හරි සෞත්‍ය වලිග උස්සන ගියාම අපේ පත පැත්තේ එළිය නිසා අපි කට්ටිය එකතු වෙලා කලිසමක් කන්න කියලා. නගරේ වලට මේ යන්න හොඳ නැහැ කියලා. ඒ වුණාට මොන හරි දෙයක ආහාර සෝඳා දැකිච්ච ගමන් ආය අර කලිසම් ඇදිලි කතාව මොකක්වත් මතක නැහැ. ආයෙත් දවසක හොඳට විවේක වෙනකොට හිතනවා හරි නෑ මේ පස්ස පෙන්නගෙන අනේක කලිසම් අඳින්න හිතනවා. හැම කෙනෙක්ගේම වැඩවල කවදාකවත් මුලට අදින ගතියක් නැහැ. ඒ මුලට අදින ගතිය තියෙනවා තද්ද ආධ්‍යාත්මික සාරයක්. තද්ද ආගමික නැඹුරුවක්. ඒක දකිනකොට ඉතාමත් හිමීට තමයි මේ අද දැකපු මේ දැන් දැකපු ආස්වාසේ ඊගාවට ඊට වැඩිය පොඩ්ඩක් කලින් බලන්න පුළුවන්කම. ඊට පස්සේ පොඩ්ඩක් කලින් බලන්න පස්ස හම් වෙන්නේ කවදා හෝ මේ සියුම් භාවයේ දැකපු දවසේ ඒක ගොරෝසු වෙන හැටි දකිනකොට පුදුමාකාර වේගයකින් ඒ පරිණාමය සිද්ධ විපරිණාමයේ සිටියේ. හැබැයි ඒක මම කියන මම ඉස්සලත් මතක් කරා කෙලින්ම දකින්න නෙවෙයි වෙන්නේ ඒ යෝගාවචරය assume දේ බැලීම අත්‍යවශ්‍ය දෙයක් බව පිළිගන අසතිය ප්‍රමාදී කියන්නේ ඒකයි කියලා දැනගෙන assume බලන්ට යනකොට යනකොට යනකොට යෝගාවචරය හුස්ම assume වුණත් කලබල කලබල කරන්නේ කලබගෑනි කරන්ත හුඳට හැක් පිටහැක් කියලා බලාගෙනකොට තේරෙන පටන් අර ගන්නවා ඒ assume හුස්ම හරියට ශරීර සෞඛ්‍යයේ හිත සුව කරන්නේ. හිතත් පුතුමාකාර සති සමාධියකින් ආඩ්‍ය කරනවා. ඒ නිසා ඒ සියුම් හුස්මට යන්න යන්න යන්න යන්න ඒ යෝගාවචරය යමක හට ගන්නදී ආස්වාසය ප්‍රස්වාසය වශයෙන් එක එකක් වශයෙන් නැතුණට සමස්ත ආස්වාස ප්‍රස්වාසී සියුම් කරමින් සියුම් කරමින් යන්න පටන් ගන්නවා. මේකට බුදුහාමුදුර දෙන උපක්‍රමය තමයි ආස්වාසී මුල බලන්න කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් වෙනද පුරුදු විදියට ගොරෝසු සතියට අහු වෙන ආස්වාසේ ගොරෝසු බවක් විශේෂ සතිය නිසා විශේෂ අප්‍රමාදේ නිසා දැන් දකින්න මුලක් කියන මේ දෙක දැක්කනම් මේ දෙකට කියනවා අන්ත දෙක කියලා. ගොරෝසු ආස්වාසේ ඒකාන්තය සූක්ෂමත් වාසේ ඒකාන්තය මේ දෙක දැකපු කෙනා අනිවාර්යයෙන්ම ගොරෝසු වෙච්ච ආස්වාසේ ගෙවි යන තැන දකින්න එක ලැබෙන ආනිසංශයක්. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. එතකොට හුස්ම කොච්චර ගෙවිලා ගියත් යෝගාචර දැනගන්නවා ගෙවෙන්න ගෙවෙන්න එක එක හුස්මක ගෙවෙනවා දකින්නට වැඩිය සමස්තයක් වශයෙන් හුස්මේ ගෙවී යාම දැකීම දැන් ක්‍රමයෙන් මධ්‍යම ප්‍රතිපදාවට යන්නේ කියන එක තේනවා. මෙන්න මේක දිනු කරන පුංචි උපමාවක් පිටිදී ගන්න. එහෙම නැත්නම් පුංචි අත්තලා දෙන්න. හොඳට හුස්ම සියුම් කරගෙන භාවනා කරපු යෝගාවචරයේ ඊගාදාසේ පරියන්කයට ගිහිල්ලා හොඳ සෞඛ්‍ය සම්පන්න ඉදිරිය බලන ධෛර්ය සම්පන්න පරියන්කයක් හම්බුනායි කියලා හිතමු. ඉතින් ආ දන්නවා තව නොබෝ වෙලාවකින් බාහිර වාදයක් ආවෙ නැත්නම් එන්නේ උත සංසිඳනවා කියන්නේ. මෙන්න මේ වැඩේ පිළිවෙල දැක දැක දන දන කරන්න ඕනේ නම් හොඳට බලන්න ප්‍රස්වාසයේ අග බලන්න උත්සාහ කරන්න. ඕම ඉක්මනට ඉත තැපිලි වෙන්න පටන් ගන්නවා. ආශ්වාසය අග අහුවෙන්නේ අපිට ආශ්වාසය අග බොහෝම ඉක්මනට රැකිලා යනවා ඒක ප්‍රශ්වාසය අග බැලිල්ල ඊට ඉස්සෙල් දෙතුන් සැරයක් හිත පුරුදු කරපෙන්නකොට ඒ සංසිඳීගෙන යනකොට අල්ලුව ප්‍රශ්වාසය අග බලන දෙක තුනක් බලනකොට කවදාකවත් නොගිය තරම් කැමරකට යනවා මේ ගැඹුරකට යන්න ඉස්සල චිත්තක්ෂණේ මුල සහ මැද දැකීම තමයි ධම්මට්ටි ඥානය කියලා කියන්නේ. බුදුහාමර කියන සුසීමට උඩ නිවන් ලබන්න ඕනි නම් මේ අන්ත දෙක දකින්න. ගොරෝසු මැදත් සියුම් මුලක් කියන අන්ත දෙක දැක්කොත් විතරක් උඹට නිවන මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගේ පෑදෙනවා. එහෙම නැත්තම් කොනිකව වචන විතරයි. ඉතින් එතන ඉඳලා දැන් ගොඩක් කළා මම අරගත්ත නිසා මම කැමති වේදනාවට නැත්නම් මේ විදිහට හොඳට හුස්ම ගෙවම් කරගෙන ගෙවම් කරන ගිහිලා කලබල වෙන්නේ නැතුව නින්දට වට ගන්න නැතුව සැක උපදව ගන්න නැතුව හයියෙන් හුස්ම ගන්න නැතුව මේක හිමීට කඹේ ඇවිදින මිනිසෙක් වගේ තනියේ දණ්ඩ යන මිනිහෙක් වගේ සමබර කරගෙන යන්න පුරුදු උණයි කියලා අපි හිතමු සමහර විටක මේ මගේ කතා වේගයේ ඉදිරිපත් කරගෙන යන වේගයේ සැර වැඩි ඇති ආධුනිකයන්ට නමුත් මම හිතනවා අත්ලක් වෙයි කියලා. අන්නේම ගියාට පස්සේ එක තැනකට එනවා යෝගාවචරයා මුලදී හොඳට දකින්න ආස්වාසය මෙහෙමයි ප්‍රසවාසය මෙහෙමයි ආස්වාසය සීතලයි ප්‍රසවාසය උණුසුමයි මේ පිරිමැදීමක් තියෙන ඇතුළට මේකේ පිරිමැදීමක් පිටතට নানা ප්‍රකාර විස්තර දකින්න හොඳට සිහින් වෙනකොට ඉස්සල්ලාම යෝගාවචරය දන්නේ නැහැ නමුත් සිද්ධ වෙනවා ආස්වාද ප්‍රසවාසයේ වෙනස නැතිලා එතකොටත් කලකොල වෙනවා කලකොල වෙන්නේ නැතුව ඒ කියන්නේ කලකොල වෙන්නේ මොකක්ද දන්නවද ආස්වාසය ආස්වාස වශයෙන් මෙනෙහි කරන ප්‍රස්වාසය ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරන යන එකනට ආස්වාස ප්‍රස්වාස වෙනස නැති වෙච්ච ගමන් මෙනෙහි කිරීම අන්ද අන්දමත වෙනවා. මෙනෙහි කිරීම අල්ලන්නේ නැතුව යනවා. ඒක කියන්නේ ඒ ආස්වාස ප්‍රස්වාස වෙනස දකිමින් මෙනෙහි කරන වෙලාවදී කියන්නේ කටුමැටි පිටියකට කොහලගුලියකින් ගැහුවාගේ ගහපුවන් 탁 ගාලා අල්ලනවා. මෙනෙහි කිරීම අල්ලනවා. ආශ්වාස ප්‍රශ්වාස වෙනස නැති තියන් කොච්චර මෙනෙහි කරත් ගලකට රබර් බෝලකින් ගැහුවා වගේ පොළපයින්ට පටන් ගන්නවා. මෙනෙහි කරම අල්ලන්නේ නැතු යනවා. මේක කලබල වෙන්න දෙයක් නෙවෙයි. සතිය තියෙනවනම් මේක භාවනාවේ දියුණුවක් කියලා දැනගන්න ඕනේ. ඒ වෙලාවේදී හයියෙන් මෙනෙහි කරන්න හෝ කලබල කරන්න නරකයි. දැන් මේ මෙනෙහි කිරීම වෙනයිනවා කියලා කියන්නේ එක පැත්තකින් කියනනම් මේ විතක්ක චෛතසිකය හැලිලා. විචාර චෛතසිකය සමාට හැලෙන්න ඉඩ තියෙනවා. අපි දන්න පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර හැලෙනවා. ඒ තමයි භාවනාවෙත් විපස්සනා කළත් විතක්ක ਵਿਚාර පාවිච්චි කරමින් අපි අරමුණට මුණට මුණ දාලා කරගෙන යනකොට මේ සියුම් වේගන යනකොට එක තැනකදී විතක්කේ අල්ලන්නේ නැතු යනවා. කඩු මේ රබර් බෝලකින් ගලකට ගැහුවේ පණින්න පටන් ගන්නවා. යෝගාචර කලබල වෙන්නේ නැතුව හොඳට බැලුවොත් සතිය තියෙනවා. සමාධිය තියෙනවා. හැබැයි ආනාපානෙ ලුහුටමින්, lessමින්, ගිලියමින් පවතී. මෙන්න මේ විදියට ගිහිල්ලා තැනක් එනවා දැන් නෑ කියලා. දැන් තේරෙන්නේ නෑ කියලා. අන්න එතෙන්දී ඒ යෝගාවචරයාගේ භාවනා ජීවිතයේ හොඳ වැඩි විපත් වීමක් සිදු වෙනවා. ආධ්‍යාත්මික ජීවිතයේ සෑහෙන වැඩි විපත් වීමක් වෙනවා. පෙරලි රාශියක් වෙනවා. එකක් තමයි මේ ටික බල බල හිටිය ආස්වාස් ප්‍රසවාසය නම් වූ රූප ධර්ම වෙනුවට දැන් හිත සකස් කරන නාම ධර්ම වලට යනවා. රූප ධර්ම ගෙවන් කිරීමෙන් තමයි නාම ධර්ම වලට යන්න පටන් අන්න එතකොට මේ යෝගාවචරය මේ එක අපි මේ භාවනා ශාලාවේ ඉඳලා කෙලවර ඉඳලා ඇවිල්ලා එලිපත්ත පයි. එලිපත්ත පැනපුවාම අපි දැන් භාවනා ශාලාවේ නෙවෙයි දැන් කොරිඩෝ වෙයි. ආපු ගමන ගෙවන් කරලා එලිපත්ත පයින්න තැන තමයි ආස්වාද ප්‍රසවාසයේ දිගේම ගිහිල්ලා දැන් අපි රූප ධර්ම ගෙවන් කෙරුවට දැන් දොර ඇරෙන්නේ නාම ධර්ම. හැබැයි යෝගාවචර තාම දන්නේ නැහැ මොකද උනේ කියලා. මේ මූල ධර්ම වශයෙන් විස්තර කරන්නේ. දෙක අපේ සම්මත වශයෙන් තිබුණු ඥාන දැන් પરමාර්ථ ධර්ම අවබෝධ කරගන්න දොරයි. සම්මත වශයෙන් අපි හුස්ම නම් දැක්කේ. මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා මෙතනින් එහාට ගියාට පස්සේ කොයි එක වුණත් රූපාකාර අඩුයි දැනෙනවා නම් දැනෙන්නේ උනුසුම් ගති උනුසුම් ස්වභාව උනුසුම් භාව වශයෙන් භාව ලක්ෂණ විතරයි පේන්නේ මේ මගේ නායේද කටේද ඇඟේද කියලා තැනක් හෝ මොනවත් බෑ භාව ලක්ෂණ වශයෙන් පේන්න පටන් ගන්නවා. මෙතික් තුන සම්මතේ මගේ නාස්පුඩුවේ වමේ තියෙන ආස්වාද ප්‍රස්වාස කියන සම්මුතිය. අතින් යනකොට ඒක තද ගතිය, මෙලෙක් ගතිය කියන භාව, ස්වභාව, පච්චත්ත ලක්ෂණ, අජ්ජත්ත ලක්ෂණ, සලක්ෂණ වශයෙන් දේවල් වල ඒ මූල ස්වභාවයට භාව ලක්ෂණ කියලා මේකට ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ. අන්න එතෙන්ද යනකොටත් මේ දැඩි මම මාගේ කියා ගන්න කට්ටිය දැඩි ආත්ම සංඥාව තියෙන අය දැඩි නිත්‍ය සංඥාව තියෙන අය නිකන් බැලුමක හුලං ගියා වාගේ දී වෙලා යන්න පටන් ගන්න. Tamanට ගොනුවක් ගන්න බැරුව යනවා මේ භාවනා කරගෙන ඉන්නකොට මම දැන් මේ මේ වැරදිලාද මොකද උනේ කියලා. ඒක නිකන් හරියට <clears throat> සීමා මරියාදාවල් කඩලා ගියා වගේ. ඇලවිලි කඩාගෙන වතුර ගලාගෙන ගියා වගේ තමයි තේරෙන පටන් ගන්නවා මේ රූප කින සීමාව ඉක්මවල හැපතර යන පටන් ගන්නවා. ඒ චේතන මෙනෙහි කිරීම අල්ලන්නේ නැතුව යනවා. ඉතින් මේ නිසා සාධාරණයි මෙතනදී සෑහෙන පිරිසකට බය, චකිතය, අසරණ ගතිය, අනාථ ගතිය, සහලවන ගතිය, ඒකාකාරීකම, නීරස ගතිය ආදී අඳුරු වල රාශියක් එන්න පටන් ගන්නවා. පේන්නම වැරදිලයි. පේනෙම තනි වෙලයි. පේනෙම කොටු වෙලයි. ඉතින් මේක එනකොට ආධුනිකයා මොකද කරන්නේ? ඒ තනි වෙච්ච කොටුච්ච වණ ඇති ගන්න ඇද්ද කරලා හරි බලන්න. දැන් හයියෙන් හුස්ම අරගෙන හො බලන්න. එතන සැක උපදවනවා මට මේ භාවනා හරි කියලාද වැරදිලාද? ඉතින් ඒ වෙලාවේදී මේ සැකේ නැති කිරීමට මේ ඒ අර අනාකූලව ගන්න වැඩේට ආකූල නොකර ගැනීමට පෑදීතියක් තියෙනකට බොරදී නොදා ගැනීමට පළවෙනි වතාවේ නම් කාටවත්ම බෑ කිය. අනිවාර්යයෙන්ම අනවන. අනිවාර්යයෙන්ම අවුල් කරගන්න. ඔය පෙර පින් තියෙන කෙනෙක් එහෙම නැත්නම් මේ කමක් නැහැ. ඔය දේ වුණාට මම මැරුණේ නැහනේ. අතපය කරුණේ නැහනේ. මොනක්වත් උනනේ. හෙටත් ඔතෙන්ට යන්න ඕනෑ කියලා හිතලා දෙතුන් සැරයක් එතෙන්ට ගිහිල්ලා චකිතෙන් නමුත් ගිහිල්ලා ආපු කෙනෙකුට ධෛර්යයක් දුන්නොත් දැන් තියෙන අත්දැකීම ඕකට ලෑස්ති වෙලා යන්නේ කියලා. සම්පූර්ණ කතාව වෙනස්. ගුරුසු ආනාපානලා සියුම් ආනාපානට යනකොට ඒ සියුම් භාවයේ දැක දැක දන දන ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට තීරණ පටන් අර ගන්නවා මේ හුඹස් බයක් මිස නැත්නම් ජීවිතය පිළිබඳ තියෙන තද කෑදරකම නිසා එතන මේ බූදලේ නැති වෙයි මේ ඔක්කොම පොදිය නැති වෙයි කියන බය මිසක් මෙතනින් යාට යනකොට පෙකණි වැල වගේ ඉතුරු වෙන්නේ මොකද්ද මේ හරහා යන සංක්‍රමණයේදී සතිය කන්දක් නැගෙන විදිහට හැරමිටිය වගේ ගිලිලා නැති බව තේරෙනවා. සතිය තියෙනවා කියලා තේරෙනවා. නැත්තම් සතිමත් වෙන්න පුළුවන්. මේ தත්තට අවදි වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කියන්න පුළුවන් සමාධිය කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩෙනවා සැක කරලා. බය වුණොත්, අසරණ වුණොත්, තනි වුණොත්, ඒකාකාරී වුණොත්. මේ ඒකාකාරීකම මේ වැස්සකට ඉස්සලා ඇති වෙන ගෙරවිල්ලක් වගේ දෙයක්. ඉතින් මෙහෙම නැතුව නිවන් දකින්න බෑ. මේ ධම්මටිටිය ඇති කරන්නේ නැතුව නිවන් ලබන්න බෑ. නැත්නම් මේ තියෙන දේවල් පාවා නොදී නිවන් දකින්න බෑ. ඒ නිසා මෙතනදී කැමැතිද ඉස්සරහට යන්න. ඇත්තට මේ වෙනකොට ධම්මටිච්ච ඥානෙ පැනලාදී. ධම්මටිච්ච ඥානෙ නිසයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්දි ඉස්සල්ලාම තාට යෝගාවචරය අර රූප ධර්ම විතරක් නෙවෙයි නාම ධර්මත් එකතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තාම ඊටාම කුඩා අංශු වශයෙන් නෙවෙයි කලාප වශයෙන් ඍටි වශයෙන් කැටි වශයෙන් કોઈ දේවත් විශ්වාස කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්නේ වෙනසකින් පස්සේ තමයි යෝගාවචර මේ වේදනානුපස්සනාව කියන එකට සුදුස්සෙක් වෙන්නේ. එතෙන්ට එනකන්නම් සැප සොයන ගමනක අපි මුළු ලෝකෙම ඉන්නේ මේ නව තාක්ෂණය මේ යටිතල පහසුකම් මේ මේ තොරතුරු තාක්ෂණය සියල්ලම අපි කරන්නේ සැප හොයන්නනේ. දුක අයින් කරන්න මේ ප්‍රයත්න තියෙන්නේ. නමුත් මෙතන එහාට ගියාට පස්සේ ඒ යෝගාවචරයට සුදුසුකම් ලැබෙනවා ඒක නිකන් හම්බෙනව නෙවෙයි ඒකට ලෑස්ති වෙලා ගිහලා හදා ගන්න ඕනේ මේ වේදනා කියන එකේ සැප දුක දෙක මොන જાති කෙරුවා සමානයි සැප 50යි නම් දුක 50ක් තියෙනවා තියෙනවා ඒක ඒක මොනම තාලයකවත් වෙනස් කරන්න බෑ එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මේ සැප දුක දෙක තමයි මේකේ තියෙන අන්ත දෙක කියලා මේ සැප දුක දෙකේදී අල්ලපු ගෙදෙට වැඩිය අපි සැප විඳින්න ඕන. අපේ අම්මලා තාත්තලාට වැඩිය අපි සැප විඳින්න ඕන. ඉතින් ඒ නිසා අපි අසාධාරණෙන් හරි කමන්නේ අධර්මයෙන් හරි කමක් නැහැ. දවල් මිගිල් රෑ දනියෙල් උනත් කමක් නැහැ. සැප විඳින්න දඟල. ඉතින් අන්තිමට වෙන්නේ මොකද? කර්ම රැස් කරගෙන කෙලෙස ඇති කරගෙන සංසාර වටේ යන. මෙතනින් එහාට ගියාට පස්සේ විතරක් මේ බුදුජානනාංශය ඉදිරිපත් කරන හැම දුකක්ම ඇති වෙන්නේ සැපකට සාපේක්ෂව හැම සැපක්ම ඇති වෙන්නේ දුකට සාපේක්ෂව කවමදාකවත් කේවල සැපක් ලෝකේ නැහැ. කේවල දුකකුත් ලෝකේ නැහැ. අපිට කළු ලෑල්ලක මොනවද ලියන්නවද සුදු පාටට ලියන්න. ඒකට අපි රට උණු පාවිච්චි කරනවා. සුදු ලෑල්ලක ලියන්න ගියාම අපිට සුදු පාටට ලියන්න බෑ. ඒකට අපි වෙන පාටක් පාවිච්චි කරනවා. එනිසා මේ සැප දුක දෙකෙන් තෝරනවායි කියලා කියන්නේ තකතිරුකම. අම්මනකම. මරිකමක්. මෝඩකමක් ඒ වුණාට කොච්චර කරත් භාවනා කරන්නේ සැප හොයන්නයි. ඔය දිබ්බ ජක්කු දිබ්බ සෝත පුබ්බේ නිවාසානුච්ච මේ සෑම දෙකම බලාපොරොත්තු වෙන ලාභ සත්කාර සම්මාන සිලෝක මිස නිවන් දකින්න එක නෙවෙයි. ඒ නිසා නිවන් දැක්කත් ඇති වැඩේ මොකද්ද? මේ විදිහේ අභිඥා නැත්තම්. ඒ තරමටම අපේ හිත ඇබ්බැහි වෙලා තියෙනවා. නමුත් ඔය කියන විදිහේ සැප හා දුක සමාන බවක් එකිනෙකට ප්‍රතිපක්ෂ බවක් ඉබේ ස්වයංභූ ඥාණයෙන් පහළ වෙනව නෙවෙයි මේ වෙනුවට තියෙන තුන්වෙනි විකල්පය එහෙම නැත්නම් මේ අන්ත දෙක නම් මධ්‍යම ප්‍රතිපදාව වෙන අදුක්කම සුඛ වේදනාව කියන එක මේ චිත්‍රයට එකතු කරගත්තේ නැත්නම් මේ වේදනා කියන චිත්‍රයේ අංග සම්පූර්ණ නැහැ. අපි මෙතෙක්කල් දැකලා තියෙන සැප දුක දෙක පමණයි. වෙන විදිහට කියනවා නම් අපි උත්කර්ෂවත් විදියට හොයලා තියෙන සැප ලැබිලා තියෙන දුක. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී හඳුනා දෙනවා මධ්‍යම ප්‍රතිපදාව. මේ සැප දුක දෙක අන්ත දෙක නම් අදුක්කම සුඛකෙන් නොදුක් නොසුව කියලා එකක් තියෙනවා. ඒක තමයි යතුරු. ඒ බින්ගෙන් තමයි අපිට පැනලා යන්න පුළුවන්. ඒකෙන් තමයි මධ්‍ය ප්‍රතිපදාව ඇදී. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඉතින් මේ ආනාපානයේ ගෙවිගෙන යනකොට යනකොට ඇතිවෙන මේ නීරසකම මේ කම්මැලිකම අනිවාර්යයෙන්ම අදුක්කම සුඛේ තියෙන බවට ප්‍රධානම සාක්ෂිය. අර සැප සොයන මිනිහට අදුක්කම සුඛේ පේන්නේ දුකක් විදියට. නීරසයි වගේ. ඒකේ නෑ කිසිම පිනවන ගතියක්. කුප්පන ගතියක්. ඒක නිසා සැප හොයන එකකට අදුක්කම සුඛේ පේන්න බෑ. ඒ නිසා මනස සැප හොයන්න හොයන්න අදුක්කම සුඛේ ඉක්මවලා දුකටපත් වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා ආනාපාන කිවිල කිවිල යනකොට උඹට ඒක විඳින්න බෑ කියලා කියන දැනෙන්නේ නෑයි කියලා කියන්නේ ඕකට තමයි අදුක්කම සුඛේ කියලා කියන්නේ. ඕකට සාදර වෙලා. කොට ඔළුව නමාගෙන ගියොත් මල් මාලයකට ඔළුව පාත් කෙරුවා වගේ ඕකේ තමයි ඒ වෙලාවේ Taman ඉන්නේ කියලා කලාතුරකින් වැටෙන්න ඉඩ තියෙනවා. හොඳට ආනාපාන කිවෙනකොට ඔය දැන් වේදනා චෛතසිකේ වේදනා ලෝකේ වේදනා ස්කන්ධයේ මැදමාවත ආර්ය අෂ්ටාංග මාර්ගේ පේනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ මේක කැන්දේ ගල බීරු වගේ පටපාරලා බේරලා දුන්නේ නැත්තම් කොච්චර බේරලා දුන්නත් භාවනාවත් මේක හරියට අල්ලගත්තේ නැත්තම් හිතෙනවද අපිට පුළුවන් වෙයි කියලා කල්පනා ඥානකින් හරි හිතාගෙන ගිහිලා මේ නිවන් යන්න පුළුවන් වෙයි. පැහැදිලිවම එහෙම කෙනෙකුට බෑයි කියලා කියන්න පුළුවන්. ඒකයි මේ මිනිස්සු කියන්නේ භාවනා කරලා නිවන් දකින්න බෑ. භාවනා කරලා මේ කාලේ ප්‍රයෝජන ගන්න බෑ. එළුවෝවා බෑ. බෑ. ඇත්ත කාරණා මොකද මේගොල්ලෝ දන්නේ සැප දුක දෙක විතරයි. ඔය හැම විද්‍යාඥයම උගන්වන්නේ එච්චරයි. හැම ලෞකික විශේෂ තියෙන එච්චරයි. නමුත් ਸਰවඥන්ද පෙන්නවා වේදනාව විශේෂාර්ථක වෙන්න නම් අන්ත දෙක අන්ත දෙක වශයෙන් දැනගන්න ඕනේ. සැපක් හෙව්වොත් ඒකේ අනික් කන්තේ දුක. දුකක් හෙව්වොත් ඒකේ අනික් කන්තේ සැප කන්දක් නැති තැන පල්ලමිකේ පල්ලමි වටනම සෙල්ලමිකේ වගේ සැප කන්දක් නැක් ගනම් පල්ලමක් හම්බෙයි. ඒක දුක. දුක කන්දක් නැක් ගනම් ඒකට සැපක් කියනවා. ඒක නිකන් මේ හුරතල් කරන්න කරන කතාවක් නෙවෙයි. ඒක ස්වභාවය. ධර්ම ස්වභාවය. ඒක නිසා බුදුරජාණන් සඳහන් කරනවා මේ සැපක් හැම වෙලාවෙම දුකටපත් කරන්නේ අදුක්කම සුඛේ ගෙවක් කරලා. හැම දුකක්ම සැපයක් බාටපත් වෙන්නේ අතරමැද තියෙන අදුක්කම සුඛේ ගෙවම් කරලා අපේ ඉඳුරන්ඩ අදුක්කම සුඛය ගෝචර වෙන්නේ නැහැ. කල්ප කිල කෝටි ගණක් අපිට අපේ හිත තත්ත්වගත කරලා තියෙන සැප හොයන කමනේ. අන්තිමට දුක වෙදිච්චාම ලෙහියක් බැඳලා පපුවේ තලා තලා මේ විලාප දෙමින් අඬනවා. ඒ වුණාට ආයෙ සැප හොයන කතාරින්නේ. එනිසා කවදාකවත් මම දහුවෙන්නේ නැහැ. ඒක හරියට ආස්වාද ප්‍රසවාසයේ ගොරෝසු බවයි මුලයි දැකලා ආස්වාසිය හෝ ප්‍රසවාසයේ අග දකින්න ගන්න උත්සාහය. එතන මධ්‍යම ප්‍රතිපදාන සැප දුක දෙකේ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ අදුක්කම සුඛ වේදනාව හරියට අස්පනා පිටව මතුවෙනකොට ඒකට සාදර වෙන එක. ඒක කවදාකවත් බුදු කෙනෙක් අවදයස උපදේශකින් තොරව, පරතෝഘോഷකින් තොරව වෙන්නේ නැහැ කියන එක නම් බුදුහාමුදුර සඳහන් ද්වේමේ භික්ඛවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ගෝසෝ අජත යෝර්සමංචකාර කොච්චර භාවනා කරත් බුදුහාමුදුර කියන මහණි මධ්‍යම ප්‍රතිපදාව තමයි සම්මාදිට්ඨිය පහළ වෙන්න නම් පරතෝ ගෝෂය අත්‍යවශ්‍යයි පරතෝ ගෝෂය කියන්නේ අනුන්ට අහුම්කම් දෙන එක ශ්‍රාවකෙක් වෙන්නේ ඒ සියෙන් බුද්ධිය දෙක මේ කියන දේ හොඳට දිරව ගන්න තරම් යෝනිසමංචකාරය අවශ්‍යයි මේ කොච්චර භාවනා කරත් ඒ සුතේ නොලැබුණොත් ඒ වෙලාව ඒ ඒ කියන මදමාවත දැක් ගන්න හම්බ වෙන්නේ. ඒ වගේ විතරක් නෙමෙයි මෙච්චර හොඳට විස්තර කරලා දෙන බණක් අහලා මට දැන් භාවනා නොකර මේක ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් ඉතින් අර ගොඩේ ඉඳගෙන පීනන්න හදන කතාවක් තමයි. උඟ දෙනෙක් හිතනවා ඒක දන්නවයි කියලා. ඒ හිතාගෙන ඒක උඟාවක් වෙනස් ප්‍රත්‍යක්ෂයට වෙන්නේ. නිසා කවදා හෝ ආනාපානෙ කිවිගෙන යනකොට දැනගන්න ඕනේ දැන් මාව ගෙනියන්න හදන්නේ මෙතෙන්ඩයි මේ විඳින්න බැරි තැනකට නොදැනෙන තැනකට ඒක තමයි සැපටත් වැටෙන්නේ නැති දුකටත් වැටෙන තැනක මට පුළුවන් මේක අභීතව මුණ දීලා ඉන්න මේකට සහාදර වෙන්න ගහරහා යන්න ආනිකට සූදානම් කරන්න ඊට ඉස්සලා කායනපසනාවේ මැදමාවත දැකලා තියෙනවා ඒකයි කියන්නේ කායනපසනාවට පස්සේ වේදනාවට පස්සම වෙනවා රූප ධර්මවලට පස්සේ නාම ධර්ම වලට යනවා ඒ නමුත් රූප ධර්ම ගෙවම් කරපු පළියටම නාම ධර්ම වලට නොයන්නත් ඉඩ තියෙනවා. ඒක සඳහා එතනදී ඒ කඩුල හරහා යන්න යම් ප්‍රමාණයක සුතමේ ඥානය අවශ්‍යයි. අනේ ඒක සම්බන්ධයෙන් කියන්නේ මේ වේදනාවල් වල තියෙන මේ දත යුත් චින්තාමය වශයෙන් එහෙම නැත්නම් අන්වේ ක්‍රමයේ වටහාගෙන හිතාගත යුත්තේ මේ භාවනාදී හරියට තන එක අල්ලා ගන්නවා කියන එක පියවර තුනකින් වෙන්න ඕන. අපි අද උඩදී පටන් අරගත්ත ධර්මදේශනාවලිය චුල්ලවේදාල සූත්‍රයේ ඒකෙදී මේක ඉතාමත්ම ලස්සනට ඒ දෙබසේ චුල්ලවේදාල සූත්‍රය කියනකොට අහු වෙනවා. ඒක ආහන ප්‍රශ්නේ අනාගාමී උතුමෙක් අහන. එතකොට මට තේරෙනවා මෙයා මේ යොමුක් සහිත ප්‍රශ්නයක් අහන්නේ අහන්නේ රහත් මෙහෙණින් ආංශ කෙනෙක්. අහනවා ආර්යාවෙනි සුඛ වේදනාවේ තියෙන සැප දුක දෙක මොනවද කියලා. අපි දන්න විදිහට සුඛ වේදනා සැප දුක දෙකක් නැහැනේ අපි දන්නේ සැප සුඛ වේදනා සුඛේ පමණයි. නමුත් මේ ප්‍රශ්නේම තියෙනවා වර්ණකිල්ලක් ව්‍යාකරණයක් ආර්යාවෙනි සුඛ වේදනා තියෙන සැප දුක දෙක. එතකොට මේ ධම්මදින රහත්මේ කියනවා විශාක සුඛ වේදනාව එනකොට සැපයි සුඛ වේදනාව යනකොට දුකයි. නමුත් මේ සංසිද්ධිය උඹට තේරෙන්නේ නැහැ. මොකද සුඛ වේදනාව එන්නෙම ආශාව කියන මේ රාගානුසයත් එක්ක ඉඳලා හිත මුවා වෙලා නිසා සුඛ වේදනාවක නරකක් දුකක් අපි අහලත් නෑ ප්‍රශ්න අහන්න දන්නෙත් නෑ උත්තර දෙන්න දන්නෙත් නෑ උත්තර දුන්නා පිළිගන්නෙත් නෑ මොකද හිත අනුශේධ ධර්ම වලට යට වෙලා නිසා ඒ නිසා සුද්ධ වශයෙන් මූල ධර්මයි කියන්න පුළුවන් සුඛ වේදනාව එනකොට සුඛයි යනකොට දුකයි වැඩ කරන්නේ රාගානුසය නිසා චිත්‍රය පිරිසිදු නැහැ. රාගානුසය අයින් කරලා බැලුවොත් මේ සුඛයේ තියෙන දෙපැත්ත. එතකොට අහනවා විසාක උපාසකතුමා ඒක පිළි අරගත්තා වගේ නමුත් පිළි අරගත්තට පිළිම හරස් ප්‍රශ්න. දුක් වේදනාවේ ආර්යාවෙන්නේ මොකද්ද සබදුක කියලා. එතකොට කියනවා දුක් වේදනාව එනකොට දුකයි යනකොට සැපයි. නමුත් මේ විස්තර සාංශුද්ධ දැක ගන්න බැරි දුක් වේදනා එනකොටම හිත කනස්සල් වෙන නිසා. හිතේකට ප්‍රතික්‍රියා කරන නිසා. හිතේ පටිගය මතුවෙන නිසා. නද්දකින් කියලා හිතෙන නිසා. නිසා කවදාකවත් දුක කියාට පස්සේ දුක ගිය බවක් අපි දන්නේ මේ දෙකත් මේ දෙක සෑහෙන ඉතින් ගැඹුරකට අපේ හිත මෙහෙවනවා නමුත් විසාක උපාසකතුමා අහනවා ආර්යවෙනි අදුක්කම සුඛ වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. අදුක්කම සුඛ වේදනාව සමහරට කවුරුත් දන්නේ නැහැ. අපි දන්නේ සැප දුක දෙක නිසා නිසා. පමණක් නිසා. එතකොට ධම්මදිනාව කියනවා විසාක අදුක්කම සුඛ වේදනාවේදී අදුක්කම සුඛ වේදනාව තියෙනවා කියලා දන්නවනම් සුඛයි. නොදන්නවනම් ඒක දුකයි. මේක දැක ගන්න බැරි මොකද අවිජ්ජානුසය නිසා. අපිට උගන්වලා තියෙන ඉස්කෝලේ උගන්වලා තියෙන මේ සැපසෙවීමේ මේ සූදුව නිසා. හැමදාම හැප හොයන්න ඕනේ හොඳින් හොන අරකේ. මේ සූදුව නිසා අපිට අවිද්‍යාව ඝන වහල වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේක දැක ගන්න බෑ. ඉතින් ඒ නිසා අපිට හැම සැප වේදනාවක්ම එනකොට භාවනාවේදී මේ සැප වේදනා එනකොට මූණ hina වෙලා කට කනේ අම්මා බොහොම හොඳයි කියන කමඨාන් සුද්ධ කරන්න ඉන්නේ රෑ 11ට. සමහරට එකට ලියනවා ඉන්ටර්නෙට් එකේ මෙසේජස් අම්මෝ බුදුහාමුදුරුවෝ වගේ ඔබ ආන්ති දෙයියෝ දකපු දයන් දකින්න ඕනේ මට මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ආවයි කියලා සැප වේදනා ඇවිල්ලා. ඔන්න ඊට පහුවෙන් දැනනකොට ආයෙත් උලම් බහැලා මොකද අර සැප වේදනා කියලා යනකොට දුකනේ. දුක් වේදනාවක් ආවට පස්සේ ගුරුවරයාත් අතාරිනවා භාවනා ක්‍රමෙත් අතාරිනවා කමඨානත් අතාරිනවා අම්බෝ මේ මේ සැප මේ දුක නැති කරන දුක අවබෝධ කරගන්න භාවනා කරන්න කියන්නේ බුදුහා මේක කවදාකවත් නැති දුකක් නෙතියි. මහ වේදනාවක් තියෙන කියලා සැප වේදනාව වෙනකොට අනිවාර්යයෙන්ම අපි හිත ආරූඪ කරගන්නවා මේ ගුරුරත් එක්ක බෑ මේ භාවනා ක්‍රමයක් එක්ක බෑ මේ මේ භාවනා මධ්‍යස්ථානේ හරිනේ මේ කාලගුණේ හරිනේ මේ ප්‍රදේශය හරිනේ අර මොකද අර යට තියෙන පටිඝානශේ නිසා ඉතින් ඒ නිසා මේ ආනාපාන සතිය ගෙවෙමින් ගියාට පස්සේ නිසලී හුලං වදින්න නැතනකපත් වෙන පහන් දැල්ල වගේ හොඳට හිත පවත්තන ඉදිරියට ගියොත් අර උග්‍ර සැප දුක වෙනුවට මධ්‍යස්ත වේදනාවක් එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ උණුසුම සිසිල දැකෙන එකක් නෙවෙයි ඒ දෙක අතරමැද මොකද්ද ලේසයක් මොකද්ද ආඩයක් මොකද්ද සංඥාවක් වැඩ කරන්නේ අන්න ඒකටම හිත තියාගෙන දැන් මම මේකේ රස නැති වුණාට ඕජාවක් පේන්නේ නැති වුණාට මම මේ ධර්මයක් වටහා ගන්න හදන්නේ. මේක ප්‍රියත් නෑ මේක අප්‍රියත් නෑ. නොදැන හිටියොත් අප්‍රියයි. දුකයි කියලා ධම්මදින මේ නින්නාන්තේ කියලා කියන. ඒ නිසා මම මේකට අවදි වෙන්න. මේක දැක ගන්න ඕනේ කියලා. ඒ ගෙවිගෙන යන වෙලාවේදී සැක පහල කරන්නේ නැතුව, හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව, ඇත්ත එක හරින්නේ නැතුව, එකලස කඩා ගන්න නැතුව මට සතිය තියෙනවා නේද? යම් ප්‍රමාණික සමාධියක් කියනවනේ ඉඳ කියලා ඉදිරියට ගියොත් තේරෙන පටන් අර ගන්නවා. එහෙම හිත හදාන යන්න යන්න ඊටත් වඩා සියුම් අදුක්කම සුඛ වේදනා හරි මැද මදේට ගොබේටම බහ ගන්න සාර මණ්ඩේටම බහ ගන්න පුළුවන්. හැබැයි එක අඩියක් දෙකක් තිබ්බ ගමන් මේ අන්දමන්ද වෙන ගතියක් තියෙනවා ආපහු එනවා. මොකද ඒ වෙනකොට ඇත්තම පරියන්ක විනාඩි 45ක් 50ක් ගිහිල්ලා. ඉතින් අහු පහුවෙන්දත් එතෙන්ට යනකොට අපි යන්නේ උගාවක් කායික වීර්යය ගෙවලා චිත්ත වීර්යය ගෙවලා ඒ නිසා එදත් පුළුවන් වෙනවා හොඳට බණක් අහලා ධෛර්යමන්ත කරගෙන යනවා මම මේ කඩාගෙන යනවා කියලා පරි පරි පග්ගහිත වීර්යය අල්ලගත්තොත් ගත්ත දේ ගෙනියනවා කියලා පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඒක හරි මොකද කියන්නේ හරීම යෙදී ගත කර යුත්තක්. යුද්ධ පෙට්ටියේ කෙලින්ම හතුරත් එක්ක ඌටත් කඩුවක් තියෙනවා මටත් කඩුවක් තියෙනවා ඌටත් තෙල්ලයක් තියෙනවා පලියක් තියෙනවා මගේත් පලියක් තියෙනවා ඉස්සර වෙච්ච එක නෑ ආන්නේ වගේ මූණට මූණ දැමීමක් කරන අර කාය වසනාවේදී වගේ නෙවෙයි මෙතන බොහොම උග්‍රයි සටන වේදනාවට පස්සේ සරණ මොකද නාම ධර්ම එකක් යන්නේ ඒ නිසා සූදානම් වෙලා ගියොත් මේක ඉස්සරහට යනවා යන්න යන්න යන්න තේරෙනවා මේ අදුක්කම සුඛ වේදනාවේ තමයි අපි දවස පුරාවටම ඉන්නේ නමුත් අපි දන්නේ අපි චෝදනා කරනවා දුකයි කියලා. ඇත්තටම දුකක් නැතුව නෙවෙයි තියෙන දවසෙන් විනාඩි 108ක් 5ක් 6ක් දුක ඇති. මේක ගැන විතරයි අපි කතා කරන්නේ. මේක තමයි පව කිය. මේක තමයි කාලකන්නිකම කිය. මේක තමයි කෙලස් කිය. අපිට හම්බෙන පුංචි දුකක් අරගෙන දවස පුරාම මතක ගන්න. මත ගාගෙන කිසිම අදුක්කම සුඛයකට රස විඳින්නෙත් නැහැ ඉදිරිපත් වෙන්න දෙන්නෙත් නැහැ අර දුකම කිය කිය අයියෝ අනේ අනේ කිය කිය ඉතින් අද අද අද ඉතින් කවුද වදේ මේකට උදව් කරන්න එන්නේ ඒකට කියන්න තියෙන ජීවිතයේ මල් අපි විහිං පල් කිය කොහෙන් හරි පොඩ්ඩක් වැරදිච්ච එකක් අරගෙන පොතෙත් ලියනවා අල්ලපු ගෙදරටත් කියනවා ටෙලිෆෝනුත් කරනවා අයියෝ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා එතකොට ඒකට සාපේක්ෂව සැප දකින්න නැතුව නෙවෙයි අපි ඒක ගණන් ගන්න දෙයක් නෙවෙයි බොහොම පුංචයි. අර දුක කතා කරනවා. එතකොට මොකද වෙන්නේ? විශාල ප්‍රදේශයක තියෙන අදුක්කම සුඛය අකාබාසිකය කරනවා. මෙන්න මෙවැනි හාස්කමක් කරන පුත්‍රලා පුරාණ පුත්‍රලා තමයි පෘථග්ජනය කියලා කියන්නේ. පෘථග්ජනයට පුළුවන් අර ගොම කිරි කලයක් දෝලා එක ගොම කඳුලක් දාලා අර කලයේම කැටි ගසක්. ඒ වගේ තමයි දවස පුරාවට සිල්වන්තව කරදරයක් නැතුව ගත කරන්නේ. කොයි හරි පිටපොට යන එකක් තියෙනවනේ. ඕකල්ලන කල්පනා කරමින් ඉඳට යන්නෙත් ඒකේ රැය තිස්සේ නිදිමත කඩාගෙන ගොරෝ ගොරව දත්තාපාප බුදියන්නෙත් ඒකත් එක නැගිටින්නේ ඒකත් එක්ක ඒකල කියනවා මං විතර කාලකන්ණියෙක් ලෝකේ නැහැ කියලා. බුදු දානක් දාන මෙතන තියෙන හුදු තමන් පිළිබඳව තියෙන අව탁ෂීරුවක් සහ කෙලෙස් වල තියෙන ඝන බහලකමක් මිස ඒ පුද්ගලයා කොච්චර ප්‍රතික්ෂේප කරත් ඕනම පුද්ගලකේ හිත බොහෝ වෙලාවට තියෙන අදුක්කම සුඛේ ඒක අපිට තියෙන පාළුවක් තනිකමක් කම්මැලිකමක් කියන. ඉතින් අපි මේ පාළුව තනිකම කම්පැලිකම එනකොට මොනවා හරි විනෝදාංශයකට හිත දාලා අර පාළුව නැති කර ගන්න හදනවා. ඉතින් අරණ්‍යගත වෙච්චාම රුක්ක මූලගත වෙච්චාම ශූන්‍යාකාරගත වෙච්චාම මේ පාළුව උහුරු කර ගන්න. ඒක පේන්නේ මේ කාමභෝගී පුද්ගලයන් පේන්නේ ප්‍රශ්නෙින් පැන යනවා කියලා. එහෙම නැත්නම් මේ නැස්චාත්වාදී කියලා. නමුත් ඉතින් ගියාට පස්සේ තේරෙනවා මේ අදුක්කම සුඛ වේදනාව කියන එක අල්ලගත්තට පස්සේ ඒක මිහිරි ඕජාවක් බාටපත් වෙනවා. මේ විවේකයේ කියන එක මේ චිත්ත විවේකයේ කියන එකේදී අත්‍යවශ්‍ය දෙයක් තමයි කණ්ඩකම් කරච්චලයක් නැතුව ඉන්න තියෙන්නේ. රූපට ඇහැට රූපණ දෙයක් නැතුව ඇද්දක වහගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. නාසයට ගඳ සුවඳ නැතුව තියෙන්නේ. දිවට කතාව සහ ආහාර ගන්න එක සීමා කරලා පුළුවන් විවේක වෙනවා. කයේ කිසිම චේතනාවක් නැතුව එක තැනක මැටි පිළිමයක් තිබ්බා වගේ ඉන්න පුළුවන් වෙල වෙලාවේදී ඕන තේරෙන පටන් ගන්නවා මේ අදුක්කම සුඛය තමයි ප්‍රകൃතිය. අපි කරන්නේ පුළුවන් තරම් මේක අවුල් කරන එක. දවස පුරාවට ඉරියව් මාරු කරනවා මොනවාරි හපහපා ඉන්න නැත්නම් කයිවාර කියලා කියලා ඉන්නවා. එහෙම නැත්නම් ගඳ සුවඳ බලනවා. එහෙම නැත්නම් ශබ්ද අහනවා, එහෙම නැත්නම් ගන්ධ රූප බලනවා එකලා පින්නවා අපි හරි පොහසත් කියන. අපි යමක් කමක් ඇති කෙනෙක් කියලා හිතනවා මේ රූප, ශබ්ද, ගන්ධ රස වලින් පීරියයි. ඉතින් බුදුහාමුදුරුවෝ කියන මේකට ආමිෂ සුඛ කියලා. නමුත් ශබ්ද හෙන්නේ නැති, රූප පේන්නේ නැති, ගඳක් වැදින්නේ නැති, දිවට රසයක් නැති, කයත් නොතේරෙන, ආස්වාද ප්‍රසවාසයත් නොතේරෙන. මේ අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ නිවන් මාර්ගයේ අතරමැද තැනක් කියලා දැනගත්ත දවසේ ඒ කාණපන සති සූත්‍රයේදී බුදුහාම කියනවා මේ කඩයිම පැන්නට පස්සේ ඒ කියන්නේ කාණපසන ඉවරනට පස්සේ පීතිපටි සංවේදී අස්ස සිස්සාමිති සික්කටි කියලා යෝගාවචරයට මේ නිර්ාමිෂ ප්‍රීතිය කියන එක ආත්මන තිබුණට සමාදම් වෙන්න පුළුවන් කමක් එනවා. මෙතෙක් වෙලා තිබුණාට සමාදම් වෙන්න. මෙතෙක් කල තිබුණාට බැරිකම් නැතිකම් කම්මැලිකම් කාලකන්නිකම් ගැන කතා කර කර ඉන්නවා. මෙතෙන් ගියාට පස්සේ ඔක්කොම හරහා යන්න ඕනේ. හැබැයි නිකන් හම්බ වෙන්නේ අවස්ථාවාදීට හම්බ වෙන්නේ නැහැ. හරහාට ගියාට පස්සේ පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී කියලා වේදනානුපස්සනාවේ ආරම්භයක් එන්න පටන් ගන්නවා. ඒන ප්‍රීතිය සහ සුඛේ දක්වන්නේ निराமிෂ ප්‍රීති සුඛ විද්‍යට නිසා මේ කායනුපස්සනලා වේදනානුපස්සනට යනකොට මෙනෙහි කිරීම හැලෙනවා. සම්මුති ධර්ම වෙනකොට පරමාර්ථ වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. හරි දික්ටි වැටෙනවා. මේ අදුක්කම සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා අල්ලා ගන්න පුළුවන් ශක්තිය ආවොත් එනවා. අනේ අපි මේ හම්බ කරපු දේවල් නැත්තම් මොන තරම් සැපද කියලා. මොනවද හම්බ කරලා තියෙන්නේ? ජීවිතේ පුරාවට හම්බ කරලා තියෙන්නේ ඇහැට නිකන් ඉන්න දෙන්න තරම් රූප જાති හම්බ කරලා තියෙන ජීවන්නේ මොන කරන්නේ? ඒව ඇවිල්ලා නිතරම අපිට පීඩා. සද්ද, ගඳ, රස, පහස. එනිසා බුදුරජාණන්සේ ආර්ය විවහාර, ආර්ය ආසන, ආර්ය දැක්ම දිපෙන්නලා තියෙන්නේ ඔය මොකකින්වත් තොරව ඇහෙන් රූප නැතුව, කනට ශබ්ද නැතුව, නාසයට ගඳ නැතුව, දිවට රස නැතුව, කයට පහසක් නැතුව, හිතේ හිතවිලි නැතුව අරමුණේම নিমগ্ন වෙලා ඉන්නකොට ඇති වෙන මේ අදුක්කම සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා වශයෙන් දැනගන්න පුළුවන් නම් ඒ තමයි වේදනාන පසනාවේ මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් එතෙන්ද යනකොට නම් ඒ ඒ තැනට එන්නේ ඉස්සෙල්ලා සැප වේදනාවේ සැප දුක දෙක දෙකම තියෙනවා දුක වේදනාවේ සැප දුක දෙක දෙකම තියෙනවා මේ දෙකම දෙකට යොත් කරලා බෙදුවට පස්සේ සැපත් එකයි දුකත් එකයි ඒ වගේ තියෙන පෙරලෙන ගති ඒක නිසා මේ මේ අද ගත්ත පාඩේදී සුසි මහතුගේ බුදුහාමුදුරනවා තං කිම්මඤ්ඤති සුසීම වේදනාස් නිච්ඡං වා නිච්ඡං මෙතන වේදනාව කියලා කියන්නේ රිදෙන එක නෙවෙයි දුක් වේදනාව නෙවෙයි දැනෙනවයි කියන එක. විඳිනවයි කියන එක. හැම වේදනාවක්ම මුනත සැපන ඉවර වෙන්නේ දුක. මුනත දුක නම් ඉවර වෙන්නේ සැපේ. මේ තරම් ශීක්‍රයෙන් මේක වෙනස් වෙනවා. ඒක නිසා ඒක අනිත්‍යයි, ඒක විපරිණාමයි. මේ විදියට වෙනස් වෙනව නම් මේකේ සැපක් කියලා ගන්න දෙයක් තියෙනවා කියන්නේ. කබලක දාලා බදින එකක් වගේ. විනයගුරක් කරන අතින් අතට මාරු කරනා වගේ අපි මේ අත දනවට මේ අතට මාරු කරනවා මේ අත දනවට මේ අත මාරු කරාට හති කොන තියෙන්නේ දැවීමක් තමයි. ඒ නිසා පොදුවේ ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා මෙවැනි විපරිණාමයක් නම් මේ සැප දුක් දෙකේ නැත්නම් වේදනාවේ තියෙන එක දුක. මේකත් මම කියයිද නැත්නම් වැඩියෙන් සැප මිදෙමිනියා මමයි කියාවිද නැත්නම් දුකයි කියාවිද මගේ කියාවිද මගේ ආත්මය කියාවිද එහෙම ගණ්ඩ තරම් නම්බුකාරයමක් නිකනේ. ඒ සමේ වේදනා පිටිපස්සේ සැප පිටිපස්සේ දුවන ලෝකයක් එක්ක බලනකොට ඒ මිනිස්යෝ මේ ආධ්‍යාත්මික ගමනේ මේ දිබ්බජක්ක දිබ්බසෝත ඉද්ධිවිද පුබ්බේ නිවාසාරසු මේ සේරකම ඉල්ලන්නේ සැප. ඒ නැත්තම් ලාභ සත්කාර සම්මාන සිලෝ. ඒක පැත්තක තීදී බුදුහාමුදුරු කියලා අහනවා ඕකට මුල් වෙන්නා වූ වේදනා චෛතසිකේ වේදනා චෛතසිකේ වශයෙන් ගත්තොත් ඒක පෙරලෙන සුළුයි විපරිණාමයි. ඒක යොමු වෙලා තියෙන දුකකට එහෙව් එකේ ඉස්සරහා පස්ස බල්ල ඇති වැඩේ මොකක්ද? කජ්ජනී සූත්‍රයේදී ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මට පුබ්බේ නිවාසානුස ඥාන තියෙනවායි කියලා. එමචා දකින්නේම මේ රූප ටිකමයි මේ වේදනා ටිකමයි මේ සංඥා ටිකමයි මේ සංස්කාර ටිකමයි මේ විඥාන ටිකමයි මේ චිත්තක්ෂණයේ මේ වේදනා විරස් වෙන සුළු දෙයක් බව ප්‍රත්‍යක්ෂ කරනවා නම් දුකක් බව ප්‍රත්‍යක්ෂ කරනවා නම් අනාත්මීය වූ ආණ්ඩුමට්ටු කරන බව කරන්න බැරි දෙයක් බව ප්‍රත්‍යක්ෂ කරනවා නම් ඊයේ තිබිච්ච ගියාත්මේ තිබිච්ච මේ පංචස්කන්ධය දැකලා මොකක්ද ඇති වෙන්නේ මොකද්ද ඒක මේකට දාගත්තයි කියලා හම්බෙන්නදී ඒ උනට කී දෙනෙක් පේන බලන්න යනවා කී දෙනෙක් අංජනම් අරිනවා කී දෙනෙක් 2000 3000 4000 දීලා මැරිච්ච අම්මා කොහෙද ගියේ කියලා බලනවා වෙන්න තියෙන්නේ මොනවද බලන්න මේ සේරම වර්තමාන වශයෙන් මේ රූපේ තියෙන මේ අනිත්‍යත්වය තමයි වේදනාව කියන එක දන්නවනම් කවදාකවත් අපි වමනේ කරපු දෙයකට මේසෙට අරලා තියෙන කැමරට වගේ සලකන්නේ නැහැ. මේසෙ තියෙන එකම තමයි කාලා වමනේ කරන්නේ. එදාට අප්පිරිය. ඒ නිසා බුදුජානනාචි වෙනි දේවල් පිටපතේ එළවන කට්ටිය දිහා බලන්නේ වමනයක් දිහා බලනවා වගේ. ගැරඬිකුණක් දිහා බලනවා. මලකුණක් දිහා බලන කිය වර්තමානයේ නොදන්න තරමට නැත්නම් මේ රූප වේදනා පිළිබඳ ප්‍රകൃතිය නොදන්න තරමට අතීතේ ඒවා හොඳයි කියලා හිතනවා අනාගතේ වෙන්න තියෙනක හොඳයි කියලා හිතනවා මයි ළඟ තියෙන නැතුනට අල්ලපු ගෙදර එක්ක ළඟ හොඳයි කියලා UMP කාර්යය හිතනවා ශ්‍රී ලංකා කාර්යය ගාව තියෙනක හොඳයි කියලා ශ්‍රී ලංකා කාර්යය හිතනවා UMP කාර්යය ගාව තියෙනක හොඳයි කියලා රට්ටු හිතනවා රජු රෝගාව තියෙනවා හොඳ සැප කියලා ලිද්දු හිතනවා වෙද්දු ගාව තියෙනවා කියලා හොඳ සැප කියලා ශිෂ්‍යෝ හිතනවා ගුරුරු ගාව තියෙනවායි කියලා දරුවෝ හිතනවා අම්මලා තාත්තලා ගාව තියෙනවා කියලා කෝක ගාවත් මේකේ හරස් කරගත්තාම බැනුම් අවර කරන දැන් නිකම්ම නිකම් බලු බෙට්ටක් විතරයි. මුල මැදට වැඩිය හොඳක් නැහැ. ලෙල්ල වටේට මැදට වැඩිය වෙනසක් නැහැ. හති කොන හොදලා ගන්න දෙයක් නැහැ. එහෙමනම් ඕක ඔය ටිෂු පේපර් එකකින් ඔබලා සාක්කුවේ දාන කරඬුක තැම්පත් කරන්න යන්නේ නැහැ මේක දන්නවනම් හවල් එක කියලා. වර්තමානයේ දන්නේ නැත්නම් තමයි අපි ඕක කලබුලියක් කියලා හිතලා රැවටි. එහෙමනම් අපිට හිත හිත තියෙන හංගගෙන ගිහිල්ලා කොහරි තියාගෙන ඉන්න. හරියට මේක පතුරු ගහලා බලන්න මේක හොදලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඒක දන්නවනම් අර සුසීම වගේ අර ගඳ පිටිපස්සේ ඉන්නේ නැහැ. දිබ්බ චක්කෝ දිබ්බ සෝත වගේ දෙයක් වර්තමානට ගණ්ඩායි පුත්‍රජාන් වහන්සේ මේ කායන පස්සනාවට පස්සේ වේදනාන පස්සනාව ඉදිරිපත් කරන්නේ සා භාවනා කරන යෝගාවචරයට මේ හරියටම මේකට පස්සේ මේක එනවා නෙවෙයි සමහරට හොඳට පුරුදු කරපේ කරන්න පටන් ගන්නකොටම ඒ රූප ධර්ම ගෙවන් කෙරුවට පස්සේ මේ භාව ලක්ෂණ වලින්ම ගති වලින්ම තද්ද ගති උණුසුම් ගති සීසල් ගති වලින් පටන් ගන්න ඉඩ තියෙනවා ඒක නේ ආයෙන් හයිය උස්ම කරගෙන ආයෙ මුලට යන්න ඕන කමක් නැහැ නමුත් මේ ਸਰව සාධාරණ කාටත් පොදු ඉදිරිපත් කරනකොට කරන්නේ ආධුනිකයා ආනාපාන හොඳට ගෙවන් කරලා ඊට පස්සේ තමයි මේ නාම ධර්ම ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ. එහෙම නොවෙනවා මේ වගේ රිට්‍රීට් වල ඉන්නකොට. ඒක හොඳට භාවනා කරනකොට පස්සේ අර මුල් මුල් දවසක් තිබෙන තෙද නිසා, ගැම්ම නිසා, වේගය නිසා පටන් ගන්නකොටම පරියන්කේදී ඒ වේදනාවට සම්බන්ධ කොටස් දැක් ගන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ආය අවුල් කරලා මුලට යන්න ඕන කමක් නැහැ. ඒ වගේ මුලට ගියත් ආපහු එතන ළමෙතෙන් එන ක්‍රමයේ දැනගන්න ඕනේ. ඒ සඳහා රූප ධර්ම ගෙවම් කරන්න ඕනේ බව. ආන්නේ විදිහට කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරය මේ පරියන්කේදී තමයි උඟක් කරාට මේ විස්තර දකින්නේ. නමුත් අන්තිමට මේ පරියන්කේදී දකින්නේ මේ ಗುಣ විශේෂය සමහරට සක්මණේ අඩිය තියෙන වෙලාවේදී, එදින්දා වැඩ කරන වෙලාවේදී කොහොම නමුත් මේ අදුක්කම සුඛ වේදනාවේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන දැනගත්තට පස්සේ සෑහෙන නිවනක් හම්බ කෙනෙකුට අපිට කරදර කරන්න පුළුවන් විනාඩි 5කට 10කට. නමුත් ඊමණශා ගියාට පස්සේ නැත්නම් අපිට දුකක් කරදරයක් එන්න පුළුවන්. ඒකට මේ සීමාවත් එහාට ගියාට පස්සේ ඒක මතක් කරගෙන ඒක ගාගෙන දඟලනවායි කියලා කියන්නේ ඒක ඇතුලේ කෙලෙසි. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනා දැනගත්තට පස්සේ සෑහෙන manussත්ව කමේ manussත්ව භාවිතින වටිනාකම තියෙනවා. මේ දුක් දුක් කියනකට වැඩිය හොඳයි වේදනා කියන වචනේ පාවිච්චි කරන වේදනා මැද මැදමාවතක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා. අන්නේ මාර්ගේ පාදගන්න පින් කරන්න ඕනෙත් නැහැ, භාවනා කරන්න ඕනෙත් නැහැ. ඒක ලැබිච්ච දේ. ඒක පිළිබඳ තියෙන මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න. ඒක පිළිබඳ තියෙන වැරදි අදහස් අයින් කරන්න වෙනවා. ඒකට මේ භාවනා කරන්නේ. එමණක එහෙම නැතුව මේ භාවනා කරුවයි කියලා අදුක්කම සුඛේ වැඩිවීමක් වෙන්නේ නැහැ. ඕක ඕකම තමයි. මොකද අන්න අවශ්‍ය විදිහට අපි මේ අපේ අත්තරදි වලට අනුන්ගේ අත්තරදි වලට ශාප කර කර බැන බැන ජීවත් වෙන එක ඒකයි කෙලෙසි. එහෙම නැත්නම් මේ ලැබිච්ච සැප බොරුවට අඳහර පාන එකයි කෙලෙසි. ඒ දෙකේ ප්‍රകൃතිය කියලා ඇති විදියට කියලා බැලුවොත් වැඩි හරියක් තියෙනවා දුක්ඛම සුඛේ. නිසා යෝගාවචරය ඒකට සමාදන් වෙන්න. සමවදින්න දන්නවනම් විවේක වෙනවයි කියලා කියන්නෙම නිවන. සෙනගත් එක්ක ඉන්නවා කියලා කියන්නේ දඟ ගියක්. ඒ නිසා බුදුජානක කියනවා විජන වාතයට යන්නේ කියලා. කෙනෙක් හුස්ම ගත්ත හුස්මක් ආය හුස්ම ගන්න නොවේන පිරිසිදු වාතයේ තියෙන තැනකට යන්න. එතකොට උගාවක් වෙලාවට මේ විවේකයේ තුල, චිත්ත විවේකයේ තුල මේ අදුක්කම සුඛය අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට හිතනවා අනේ අපේ නෑදෑයින්ට, අපේ කිට්ටුවන්තෙන්ට, අපේ හිතමැත්‍රයන්ට මේක අඳුනලා දෙන්නේ නැත්තම් මේ සැප හොයාගෙන යන මේ වංක චපල ගමන පැත්තක තියලා සැප දුකට සමසේ සලකලා මේ අදුක්කම සුඛයට යෙන්න පටන් ගත්තොත් අපිට මොනම දෙයකින්වත් අඩුවක් නැහැ. අර යහ දැක්ම නැතිකම, පුළුල් දැක්ම නැතිකම නිසා අපි කොච්චර කෙරුවත් හිතනවා නෑ මට පුද්ගලිකව අනිත් අයට වැඩිය සැප විඳින්න පුළුවන් කියලා. එනිසානේ මේ මායාව පැත්තක දාලා එන දුක දුක විදිහට බාර ගන්න එන සැප සැප විදිහට බාර ගන්න ඒකට ද්වේෂ කරන්න එපා හැකිතා දුරට ප්‍රතික්‍රියා කරන්න එපා. මේ වේදනා චෛසිකය අඳුරගන්න මේක නාම ධර්මයක් කියලා දැනගෙන යට වැඩ කරන අනුසය පුදුආන් තරම් අල්ලන්න උත්සාහ කළොත් මම අර කියපු එකමයි නැවත කියන්නේ ලොකු සාන්තියක් තේරෙන්න පටන් අර ගන්නවා. අපේ මේ අදුක්කම සුඛයට බ්‍රහ්මී කොටවත් බෑ බාධා කරා. අන්‍යාගමිකයකටත් බෑ බාධා කරා. කිසිම කෙනෙකුට අත තියන්න බැරි අදුක්කම සුඛයක් අප ළඟ තියෙන බාධා කරන්නලා එකම දේ තමයි අපේ නොදැනුවත්කම. මේකට කෙලස් කියලා කියනවා. ඒ නිසා උත්සාහ කරමු සුත්ත මේ වශයෙන්, වගේම චින්තා මේ වශයෙන්, භාවනා මේ වශයෙන් මේක පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ලද බුද්ධ ශාසනේ ලද්දා වූ මනුසාත්ම භාවේ. එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය, මේ ධර්මයේ, මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, මේ පැවිද්ද පාවිච්චි කරලා manussකමත් එක්කම හම්බ වෙච්ච මේ වේදනාවන්ගේ මිදී ගත කරන්න පුළුවන් ගතිය. ඒකට සමාදම් වෙන්න. ගත කරන්න පටන් ගත්තොත් මං හිතන්නේ කිසිම කෙනෙක් කවදාකවත් ආ මිනිස්සුෙකුට නිග්‍රහ කරයි ඕනම කෙනෙකුට ඒ දේ සාක්ෂාත් කරගන්න චිත්තක්ෂණයක්වත් යන්නේ හොඳ දක්ෂයාට මේ නැති කට්ටිය තමයි අරයා පහත් මෙහා පහත් අරයා සැප විඳිනවා මෙහා සැප විඳිනවා මේ පන්ති වෙනස ආර්ථික පාත්තම් වෙනස්කම් සේරම ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ මේ සැප දුක පිළිබඳව අපිට කියලා තියෙන වැරදි අදහස නිසා. ඉතින් බුදුරජාණන්සේ කරන්නේ තන්නේ තනි අලියාගේ සතනක් ලෝකෙටම පෙන්ලා දෙනවා. මෝඩ කණ්ණාඩි මේ අඳුරු කණ්ණාඩි සුලින් බලන් දෙපා වේදනාදියා වේදනා ස්වරූපයෙන් බලන්න වෙන විදිහට කියනවා ප්‍රතික්‍රියා විරහිතව බලන්න උත්සාහ කරන්න අනුසය වලින් වෙන් වෙලා බලන්න උත්සාහ කරන්න එතකොට ඔබ උච්චර සීලාරයක් ගන්න දෙයක් නැහැ. නමුත් අපිට අවශ්‍ය කරන්නේ සීලාරය නම් එවනතම මේ අතිශෝක්තිය නම් එහෙම කෙනෙකුට අර යේසුස් වහන්සේ කිව්වලු ඉදිකට තුලක් තුලින් ඔටුවෙකුට යන්න බෑ. ඒ වගේ තමයි මේ තණ්හාව ආශාව තියෙන මිනිහට කදා දෙයනාසේ දකින්න හම්බෙන්නේ. මේකෙත් කියන්නේ සැප හොයන ගමනේ ඉන්නවනම් ඒ මනුස්සයා අර ඔටුවෙක් ඉදිකටු හේන් යන්න හදනවා වගේ. අපිට මේ ලැබිලා තියෙන අදුක්කම සුඛයට සමාදන් වෙච්ච දවසේ අපිට තේරෙයි කොච්චර පිං කළා කියලා. නිසා මේ ධර්ම දේශනාවත් ඒකට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිර දිනාටම චරසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. අපි ඇත්තටම හරියටම වගේ පැය කාමාරක් කරන් තියෙනවා. කෙසේ නමුත් මම ආරාධනා කරනවා සීමාවෙන් පොඩ්ඩක් එහාට පැනලා මේ කියපු දේවල් කරපු දේවල් මේ ධර්ම කොටස් පිළිබඳව මතිමතාන්තර හෝ ප්‍රශ්න හෝ විවේචන හෝ කළ යුතු ප්‍රකාශ තියෙනවනම් ඒකට වෙලා ගතර කමක් නැහැ. දැන් ඒකට පහයිතියයි අපි 6යිතියට පටන් අර ගන්නවා කමඨාන් සුද්ධ කිරීම. එතකොට ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් විසිට යනවා. පහේ සිට හයේ දක්වා සක්මන් භාවනාවක් යෙදෙනවා. එතකොට අද ඉස්සලාම කම්තාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල කරනවා. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ පහළ කාර්යාලේ කරන්නයි. පෙළ ගැලේ ඉන්න කට්ටිය කාර්යාලයට එකතු වෙන්න හයම. එන්න අපි කාටත් තියෙනවා ඒකේ ඔය සිල්වන්ත කෙනාට නිශ්චල කෙනාට නෙමෙයි. අපි ඉන්නේ 100ට කොහොමද කියන්නේ? අහසදියා බැලුවොත් අහසේ අපි තරුණේ දකින්නේ. ওই තරු සේරම එකතු කරුවොත් මුල්ලට කෙරුවොත් අහසින් කීයක් පුරවන්න පුළුවන්. 105ක්වත් නැහැ. අනිතරේ ඔක්කොම හිස්නේ. අපි හිස් බව කවදාකවත් දකින්නේ. ওই හිස් බව තමයි අදුක්කම සුඛය. අපිට පේන්නේ තරු විතරයි. ඒ ටික ඔක්කොම රේඛ්‍යා කරන ලොක් කෙරුවොත් අහසින් 105කටත් වැඩියයි. ඒ නිසා අපි මේ දවස පුරා තියෙන අදුක්කම සැප දුක් දෙක ඔක්කොම රොක් කෙරුවොත් භාවනා කරන කෙනා බුදුහාමරගෙත් එකයි දේවදත්තගෙත් එකයි. කතෝලිකයෙක්ගෙත් එකයි බෞද්ධයෙක්ගෙත් එකයි ওই ටික රොක් කෙරුවා 105ක්වත් නැහැ. ඕක ගැන කතා කරන එක තමයි පුත්තජනහර තියෙන එකම විනෝදේ. එකම විනෝදාංශය අර පහුරු ගෑවෙන දේවල් ගැන කතා කරලා පොත් ලියනවා, සාහිත්‍ය ලියනවා, දේශන පවත්වනවා, කියනවා. අරක අතිශෝක්ති කර කර ඉන්න එක තමයි. මොකද කරන්න කරන්න වෙන්නේ මොකද? අර 195ක් තියෙන අදුක්කම සුඛයේ කෙලසම. ඒ අදුක්කම සුඛයේ කාගවත් බුද්ධියක් නෙමෙයි අනේ හැම කෙනාටම උපන්න සාතිකත් එක්කම හාල් පොතක් හම්බ වෙනවනේ. හාල් පොත වාගේ. දන්නේ නැත්නම් ඉතින් වදේ මොකද කරන්නේ? ඒක දැක ගන්න තමයි හොම්බ උලල උලල පෙන්නන්නේ සැප දුක් ටික විඳපන් විඳලා එතනින් නැතර කරපුවා ඕක ගැන කියාපාන්න යනවා කියාපාන්න යනකොට වෙන්නේ තම මිනිස්සේ ගොළු නරක් වෙනවා මේ මිනිස්සගේ තාත්ම ශක්තිය වැඩ. ඕකටයි කෙලස් කියන්නේ. අපිට මේක කත හැකි මේක කෑවයි කියලා මොකක්වත් වෙන්නේ. අපිට මේ එන සැප දුක දැන්නත් කාගෙන ඉන්නේ. ඕක ගැන කතා නොකර ඉන්නේ. පුදුම ශක්තියක් එන්න පටන් ගන්නවා. පුදුම පෞරුෂත්වයක් එන්න පටන් ගන්නවා. පුදුම වීරත්වයක් එන්න පටන් ගන්නවා. පුදුම ඉදිරි ගමනක් එන්න පටන් ගන්නවා. පේනවා මේ චරිචුරු ගන්න ලෝකෙත් එක්ක මොකද්ද මට තියෙන ගණිතය. එතකොට එනවා භාෂා විලාසය ඕනේ නැහැ. නැති බැරි එකක් කතා කරන්න එපා. ඒ නිසා කමඨහං සුද්ධ කරනකොට කියනවා කවදාකවත් භාවනා වැඩිච්චව කතා කරනවා හරියටම හරියට තනින් පටන් ගන්න. භාවනා හරියට තනින් පටන් ගනි කොහොමද ඉංගිත කතා කරන්නේ? ඒ නිසා මේ වෙච්ච සිද්ධියක් වෙච්ච සිද්ධිය විදිහට කියන්න බෑ පත්තරවල දාන දෙයක් තියෙනවා කියන්නේ. රේඩියෝ වල කියන දෙයක් තියෙනවා කියන්නේ. ටෙලිවිෂන් එකේ ටෙලිවිෂන් එකේ කියන්නේම අතිශෝක්තිය. පත්‍රේ දාන්නේම අතිශෝක්තිය. පත්‍ර වාර්තාකාර හොඳටම දාන. ඉතින් අපි කොච්චර අබ්බැහියක් වෙලා තියෙනවද කියනවා. ඒව නැත්තම් අපිට හරි දල්. ජීවිතේ නිකන් වැඩක් නැහැ. මේ වගේ අරණයකට ඇවිල්ලා ඉඳ ගියාම පත්‍රත් නැහැ, රේඩියෝත් නැහැ, ටෙලිවිෂනුත් නැහැ. නිකන් නිකන් මේ නිකන් ලුණු කැඳ විතරයි. මොනවාක්වත් හැපෙන්න දෙයක් නැහැ. ඔකට ඉඟුරු කැල්ලක් දාලත් නැහැ. මොනවාක්වත් නැහැ. ඉතින් ඔය නිකන් ලුණු කැඳ පොනවා. ඉතින් ඒ නිසා අදුක්කම සුඛයේ උපයන්න දෙයක් නැහැ. අවිද්‍යානුසය අයින් කරපු ගමන් අපිට පේනවා කවුරු ඇවිල්ලා මොන වදේ දීලා ගියත් ඊගාට හිත වැටෙන්නේ අදුක්කම සුඛය. ඒ සැපේ ඉඳලා දුකට යන්න ඉස්සලා අදුක්කම සුඛයට වැටලා තමයි යන්නේ. ඉතින් අපිට ඒක පේන්නේ නැහැ. මොකද අවිද්‍යාව නිසා. අවිද්‍යානුසය නිසා නිසා අදුක්කම සුඛ සම්බන්ධයෙන් කියනවනම් අපි අතර වෙනසක් නැහැ මේක ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්න පටන් අරගත්තා යුනිවර්සල් අන්කොන්ෂස් කියලා අපි කොන්ෂස් කරදේශේ තමයි සැප දුක දෙක අපි දන්න උඩහිත යටිහිත තද්ද අදුක්කම සුඛ ගුලියක තියෙන ඒකේ අපි අතර වෙනසක් නැහැ ඔක්කොටම සමයි සැප දුක් දෙක අතරින් තමයි අපි මේ ස්ත්‍රී පුරුෂ සුවන්න දුක් බන්න හරි වැරදි හොඳ නරක තේරෙන ඕක මුළු ජීවිතේ 100%ක්වත් නැහැ අර යට තියෙන අදුක්කම සුඛ කුලියට ගියහම අපි අතර කිසිම වෙනසක් නැහැ කියලා බුදුහාම කියන ඔක්කොම මිනිස්සු. එක්කෙකුට වැඩි එකෙක්ගේ හො ගන්න කිසිම හොඳක් නැහැ. කිසිම නරකකුත් නැහැ. ඔක්කොම සමානයි. ඒ නිසා මහා කරුණාව පහළ අපි බලන්නේ අර 95 පැත්තක දාලා දිලිසෙන උඩ කරඬුව විතරයි ඕකෙන් තමයි අපි චරිත සාතික දෙන්නේ අපි මනින්නේ අපි ලබනාත්මයනේ මට මෙහෙම වෙන්න ලැබේවා ඔක්කොම බලන්නේ අර දිලිසෙන ටිකේ දාලා හරිම ලස්සනයි ඒ භාවනා කරලා ඉගෙනගත්තේ නැති උනත් මේ බුදුහමදුර පෙන්නන අපිට හම්බෙලා තියෙන උරුමේ manussත්වයට එක්ක හම්බෙච්ච උරුමේ එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක අවුරුදු 2000 කොහොම එන්න ඇද්ද මෙවැනි ධර්මතාවය මේ මුළු ලෝකෙම මේ සැප හොයාගෙන යද්දී මේ බුදුහාමුදුරන්ගේ અભීත සාද්දේ කොහොම අවුරුදු 2600ක් අපි කරා එන්න ඇද්ද අපිට ඒත් අමාරුයි තාම දිරව ගන්න. තාම අමාරුවෙන් තමයි මේ තිත්ත බෙහෙතක් බොනවා වගේ බොන්නේ. නමුත් කොහොම ගමනක් එන්නේ නැද්ද කියලා හිතනවා. මොන තරම් අදිෂ්ඨාන ශක්තියක් බුදුහාමුදුරුවෝ ගාව තියෙන්නේ නැද්ද කියලා හිතනවා. මේ වදයක් රාදම් බුද්ධ ආගම කියලා කරන කට්ටියත් කරන දේවල් තියෙනවා. අපි පොරොන්දු වෙන්නේ දිවි රෝග සැප දෙන්න. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා නිකන් අර බබාලා නලවන්න හදනවා. බුදුහාර කියනවා අත්තායි අත්තනෝනාතෝ එහෙම නැත්නම් මොන දරුවද මොන සැපද උඹට උඹවත් නැති. ඒකට අපි කියන්නේ මොනේ නේ අම්මා එහෙම කියලා හරියන්නේ නැහැ. අපි අපේ දරුවන්ගේ සුභසිද්ධිය බලන්න ඕනේ, ಜಾති ආගම රකින්න ඕනේ. එයාලා තමන්ගේ තියෙන මේ මර ගෙදෙට තියෙන මරගාතේ ප්‍රමාණය හැටියට තමයි ලෝකෙට පරකාසෙ. ඉදිට මරගාතයක් නැති මිනිහට මොන පරකාසයක්වත් ඕනේ නැහැ. මරගාතේ වැඩි නම් පරකාසෙ වැඩි. ඒ නිසා අපේ තියෙනවා නම් මේ බාහිරවර්ති අන්ධහැර ඒ ඇතුලේ තියෙන හිස්කතිය තමයි. හිස් කලේ හෙල්ලෙනවා කියන එක වගේම කියනවා කැකුණ ගෙඩිය වේලෙන්ද වේලෙන්ද සටසට ගන්නවා. මදේ වේලෙන්ද වේලෙන්ද හිස් ගති වෙනවා සටසට ගන්නවා. ඒක තමයි ඔය කැඩිය කෑ ගහන කට්ටිය ගාව තියෙන්නේ. දැන් මම තුඟා කෑ ගහන මිනිහ. හිස් කම තමයි. ගණ්ඩම දෙයක් නැති වෙනකොට තමයි කෑ ගැහිලි පටන් ගන්නේ. ප්‍රශ්නයක් නෙමෙයි. උනා කමන්න කියන්න කමන්න. සංඝාස ලයිස්ට් අපි සීමා කරන්න ඒකෙන් අදහස් කරන්නේ පැය කීයක් විතර සීසන් එකක්ද? එක විනාඩි 140යි. يعني පැය දෙකයි කිසි 20යි දෙකයි කියන්නේ දෙකයි 20ක් යනවා. මේ චෙක්කෙනු විනාඩි 10 කියන පදන නිසා හැම කෙනාම මතක තියාගන්න short to the point කතා කරන්න. අවශ්‍ය දේ විතරක් කතා කරන්න. ඔය විස්තර මොනවක් කරන්නද පුළුවන් තරම් කමටහන් මුදුන්පත් වෙච්ච වෙලාවේදී කපටහන සම්බන්ධ විස්තර ටික කතා කරනවා. ඒ විනාඩි 10ක්ම යන්නේ. ගාන ප්‍රශ්නයක් නැහැ. අපි මේ ගුණාත්මය ගැන සැලකනවා ප්‍රමාණාත්මය ප්‍රමාණාත්මය පිළිබඳව අපිට යම් කිසි පාලනයක් කරගන්න පුළුවන්. දැන් ඒක නිසා අපි යනවා මේ සක්මන් භාවනාව සඳහා. විනාඩි 45ක් තියෙනවා අපි නැවත විනාඩි 45ක් නෙවෙයි 50ක් තියෙනවා. අපි පහමාරට හයමාරට රැස් වෙන අනිකතිය පරියන්කේට කමඨාන් සොඳ කරන කට්ටිය කාර්යයක් කරනවා. තෙරුවන් සරණයි